අවස්ථයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් දන්න පරිදි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට ධර්ම සාකච්ඡාට වෙලා ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා චූදානමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තිනවා ඉතින් අපි ඉඳ ලැබෙන වෙලාවට ලැබෙන ඉඩ අනුව බලාපොරොත්තු වෙමු තවත් මේ ඉන්න ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් සභාවෙන් ආරාධනා පූර්වක වෙන්න. මම මේ අනුව ඉදිරිපත් වෙලා තියෙන ලිඛිත ප්‍රශ්න අනුව ඉදිරියට යනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වඩන විට ආශ්වාස ප්‍රශ්වාස වෙනකොට හඳුනා ගනිමින් මුලමඳවක හඳුනා ගනිමින් ධාතු ලක්ෂණ ප්‍රකෘති සිත සමාහිත වීමේ පුරුද්දක් තිබිනේ. ඒත් දැන් වාඩි විගස සිත සමාහිත වීම හටන් ගනී. ඉන්පසු වරින් වර ආනාපාසය දැනි ධාතු ලක්ෂණ ප්‍රකට වී නැවත හිත සමාහිත වේ. මේ දෙවිතියෙන්ම සිදුවන්නේ එකම කාර්යයයි දැසිතා ඒට සමාදර සාදර වෙමි සමාද සමාහිත වූ විට මෙදෙස බලා සිටින අතර ඉන්දිරට යෑම පිළිබඳව වහන්සේ කාර්මික උපදේශයක් පතුමි. ඇතට මේ පළවෙනි වාක්‍ය ඛණ්ඩ තුنين ඉදිරිපත් කළ තියෙන එක හොඳයි ඉදිරිපත් කිරීමත් හොඳයි. අපි පළවෙනි වතාවට ඉගෙන ගන්නකොට අයන්න ලියනකොට සුලියක් ඇඳලා ඇඳලා බඩ තියලා හරි ගසලා ඒ ඔක්කොම අයන්නේ එකට ගන්න. නමුත් රචනයක් ලියනකොට අයන්නේ ලියන්නේ වෙන තාලයකට. ඒක නිකන් අයිඩි කැලි දෙකක් විතරයි. ඒ වගේ තමයි අර පටන් ගන්නකොට වැලිලා එලිපිලි ඉස්ලාම නැකතට ලියන වෙලාවේදී අයන්න වැල්ලකුරු ලියලා බෑ. ලස්සනට ලියන්න ඕනේ. ඒ වගේ තමයි ආනපනේ හඳුනා ගන්නකොට ක්‍රමික පිළිවෙලක් තියෙනවා. නමුත් වැඩේ යනකොට ඉදිරිපත් වෙන තාලෙන් ඒක තේරුම් ගන්න ඕනේ. ඒකම තමයි මේ සඳහන් වෙන්නේ කියලා. ඉතින් ඒක මේ මේ දෙවිදියෙන් මේ සිතුවන්නේ එකම කාර්යදයි කාර්යය සිතා ඒට සාදර වෙමි. හොඳයි. ඒක ඇත්තටම මේ ලිඛිතව ලිඛිතව තියුන නිසා සභාගත වෙනවා. හොඳ ප්‍රකාශයක්. නමුත් එහිත සමාහිත වූ විට එස බලා සිටින අතර ඉදිරියට යාම පිළිබඳව ඔබ වහන්සේගේ කාර්මික උපදේශ පතමි. ඒ සමාහිත වෙච්ච හිත පිළිබඳව උපේක්ෂා වෙන එකයි තියෙන දිගට මේ සමාහිත හිත කෙලෙස් රහිතයි. <clears throat> ඇවිසිලා නැහැ. ඉතින් අවිසිච නැති தත්ත්වය අර කෙලෙස් සහිත හිත පවත්තපු කෙනා දැන් කෙලෙස් රහිත හිත සමාහිත හිත දිගට පැවැත්වීම සඳහා කෙලෙස් වලට අවස්ථාව දෙන්න එපා සැකයි පුදවන්න. ඊගාවට මම මොකද කරන්න කියන්නේ සැකයක් තමයි. ඊගාවට මම මොකද කරන්න කියලා කියන්නේ දැන් ඉන්න එක ස්පාසු නැහැ කියන එකයි. වර්තමාන මොහොත ස්පාසු නම් ඊගාවට යන්න දෙයක් නැහැ. ඒ නිසා ඊගාවට යන්න හදනවා කියන්නෙම වර්තමාන මොහොතට <clears throat> කෙනෙහිල්ලක් අනදර කිරීමක් ඒ නිසා මේ ඉදිරියට යන්න හදන එක භාවනාවට 100ට 200ක් පාර දෙන්න. සතියට බාර දෙන්න. දැන් සති හිත තියෙන්නේ ඉස්සට වැඩිය කෙලෙස් අඩු තැනක. ඒ නිසා දැන් හිත දන්නවා මොකද්ද කරන්න ඕනේ හිතලා අමෝරාවෙන් දාන එකට වැඩිය හිතිලා භාවනාව යන්නේ කොහොමද? අන්න ඒක තමයි අපි මේ එන්නේ එන්නේ එන්නේ ටික ටික අත්හැරලා දමමින් නිසි විනිශ්චය කිරීමේ අයිතිය හිතටම බාර දුන්නා. ඉතින් ඒක හරියට කොතනදීද මේක වෙන්නේ කියන එක හරිම සූක්ෂමයි. නමුත් මේ නගලා තියෙන ප්‍රශ්නේ හරියටම ඒක තමයි කතා කරන්නේ. මම හිතන්නේ මේ සාකච්ඡා වාරවල අඩු ගානේ 15 සැරයක් විතර මේ ප්‍රශ්න මතුවා. මතුනේ හැම වෙලාවෙම මතක් කරලා දුන්නා. මේ වගේ සමාහිත වුණාම, තැම්පත් වෙච්චාම ඒකට පෑදී දෙයට බොරදී එක් කරන්න එපා. මේ අනාකූල ප්‍රවාහය ආය ආකූල කරගන්න යන්න එපා. ඔකට ඕම යන්න දෙන්න. ඒකට ලොකු ඉවසීමක් ලොකු දැරීමේ ශක්තියක් අවශ්‍යයි. ඊක මේ කලබල මැද අවුල්පාස මැද ගියේ හිතට මේ නිස්සද්ද වුණාට පස්සේ නිස්සද්දභාවය පවත්වාගෙන යාමට මේ දක්ෂකමක් නැහැ. ඒක නිසා මේ ප්‍රශ්න නගන්නේ. ඒක නිසා මේ සැක ඇති කරන්නේ. මේ දක්ෂකම ඇති කර ගැනීම සඳහා ඉවසන සුළු ගතිය තලතුණා ගතිය එහෙම නැත්නම් මේ කෙලස් භරිත தත්වට වැඩිය මේ කෙලස් නැති தත්වේ හොඳයි කියලා මේ සිද්ධි කරනවා වශී කරනවා ඊකට පවත්වන එක තමයි ආරුණික උපදේශයක් වශයෙන් මේ බලාපොරොත්තු වෙන ප්‍රශ්නෙට කාර්මික උපදේශයක් වශයෙන් මතක් කරන්න තියෙනවා ඊගා ප්‍රශ්නේ ආනාපාන සතිය කරගෙන යන අවස්ථාවේදී හිත සමාධිගත කට සමාධිගත තත්ත්වෙක බව පෙනී හුස්ම රැල්ල ක්‍රමයෙන් තුනි වී යයි අද දින මායජරිය මගේ මම මගේම ඉන්නා ස්වරූපයෙන් ම ඇට සැකිල්ල දකින්න ලං විය එවැනි සිදුවීම් අමතක කර තමන්නද ඒ වාංශික උපදේශ පතමි කොහොමද දන්නේ තමන්ගේ ඇට සැකිල්ල මොකක් වගේද කියලා දැකලා තියෙනවා නැවිල්ලත් හිතෙන් මේක මගේ කියලා කියන එකත් හිතෙන් කියයි. ඒක නිසා අර දාබරේ ගැට සැකිල්ලත් එක කොච්චර නටනවද ඕක භූතු ඉන්නවයි කියනවා පල්ලෙයා තට්ටුවට දානවා උඩ තට්ටුවට දානවා ඉතින් ඕක ඉන්නවා කියලා හිතා ඉන්නේ කවුද දන්නේ Taman ගැට සැකිල්ල මැරුණාට පස්සේ තමයි බලන්න පුළුවන් ඒ නිසා මගේ මේක ඉස්සරහ තියෙන්නේ කියලා අර ඇට සැකිල්ලත් මගේ කියා ගන්න හදනවා මේ කොහෙදෝ යන කුණු කන්දක් මේ කියන්නේ මේක මම නෙවෙයි මගේ නෙවෙයි කියන්නේ උගන්නන්නේ ඒ පැහැදිලිව කියනවා අද දින මා ඉදිරියේ මගේම ඉන්නා ස්වරූපේ ඇට සැකිල්ල දකින්නට වෙන්නේ ඉන්න ස්වරූපය කියලා කියන්නේ අර ඉඳගෙන ඉන්න වෙනති එක මගේ කියා ගන්න නැති වෙච්චාම ඔය යන මේ අහකන්නයි ඔඩුක්කේ දාගන්න එකයි තියෙන්නේ. ඉතින් ඒක අහලා තියෙනවා මෙවැනි සිදුවීම් අමතක කරනවාම ඇත්තටම කියනවා අර මේ මේකේ ඒ සිදුවිල්ලක් දැකපම ඔయిత එහා ඔගේ හිතන්න දෙන්න උච්චරයි. ඔක නොදැක්කයි කියලා යත් අල්ලු කරන්නත් බව දැක්කයි. ඒක මෙවන සැකේකුත් නැහැ. අමතක කරගන්න ඕනකමකුත් නැහැ. ඔය ගියාට පස්සේ ගියා. දැකපු ලක්ෂයක් දේවල් අතර මොකද මේ ඇට සැකිල්ල මල්ලන්නේ? ඔච්චරද දකින්නේ මේකට තියෙනවා මොකක් හරි විශේෂ ආසාවක් හෝ තරහවක්. ඒකටයි ආසව කියලා කියන්නේ. ඒ තමන්ගේ ආසව හැටියට තමයි ලක්ෂයක් වෙනකොට එකක් බා ගන්න. ඒ බා ගන්න එකෙන් පේනවා මම ළඟ තියෙන මොන වගේ තණ්හාවක්ද මොන වගේ දෘෂ්ටියක්ද මොන වගේ මාන්නයක්ද කියලා. ඒක සරුවචන සඳහන් කරනවා මොන්නම දෙයක් හරි අපි අරමුණු කරන්නේ තමන්ගේ තියෙන තණ්හා මාන දෘෂ්ටි නිසා. අපි ගමනක් යනකොට කොච්චර දෝ දහසක් දේවල් මතක් හම්බ වෙනවා. මොකද ගෙදරට පස්සේ මතක තියෙන්නේ දැකපු ඔක්කොගෙම යම් සීමිත ප්‍රදේශයක්. දෙන්නේ ගියොත් දෙවෙනි එක නම මතක ඉන්නේ පළවෙනි එක නම මතක තියාගත්ත එක නෙවෙයි. ඒක එක්කනගේ තණ්හා මාන දිත්‍ය හැටියට. එකම පාර යන්නේ දෙන්න. අහුලන්නේ දැක්කයි කියලා මතක හිටින්න නැත්නම් උදේ රෑ බුද්ධිය ගත්තාම උදේ වෙනකම් අපිට හීන ලක්ෂ ගාණක් පේනවා. උදේ වෙනකොට මතක හිටින්නේ Tamanට ඕනේ කරන එක තමයි. ඒ තමන්ගේ තණ්හාව අනුව මාන්‍ය අනුව දිත්‍ය අනුව තමයි. ඒක නිසා ඒ හීන අපිට මොනවත් කියන්න දෙනව නෙවෙයි අපි අපිට ඕනේ හීනේ අරගෙන ඒක විග්‍රහ කර කර අවුරු ගහන්නේ අපේ තියෙන අල්ලා ගැනීම අනුව. ඉතින් ඒක ලක්ෂ වාරයක් වෙන්න දෙන්න ඕන. ලක්ෂ වාරයක් වෙන්න දෙනකොට තමයි තේරෙන්නේ මේව අල්ලා ගත්තොත් අහු වෙනවා. නමුත් අහුුනේ නැහැ දැක්කේ නැහැ කියලා නිකන් හිත රවට්ට ගන්න යන්න ඕනේ නැහැ. මට ඉස්සරහට ඇට සැකිල්ලක් ආවා. තවත් බොහෝ දේවල් අතර නමුත් මේක සිත් ගන්නා සුළු ගතියක් ආවා. ඒක මේකට විශේෂ ද්වේෂයක් තිබුණා. අන්න එතකොට තේරෙන්න පටන් ගන්නවා දැකපු දෙයට වැඩිය තමන් ඒකට ඒකට දක්වන දක්වපු මේ ප්‍රතික්‍රියාව ප්‍රතිචාරය තමයි භාවනාවේදී වෙනදා වෙනදාට වැඩිය තමන්ටම දැක ගන්න පුළුවන්. මම මේකට දැක්ුවේ ආසාවක් මම මේකට දැක්ුවේ තරහවක් කියලා අන්න ඒක ගුරුවරයාට පේන්නේ නැහැ. බුදුරජාණන් සිටියනම් පේනවා. ඒ නිසා Taman දැනගන්න ඕනේ මේක දැකීම නිසා Tamanට ඇතුලේ සතුටක්ද මනාපයක්ද අමනාපයක්ද මේ මනාපය අමනාපය මේ දකින්න ඇටසැකිල්ල ඉක්මවල යනවා කියලා. ඉක්මල ගියා නම් ඉතින් භාවනාවෙන් ඒ කියන්නේ ඒ අර අරමුණේ ඉන්නකොට ඇටසැකිල්ලක ඒකට එක්ක අමනාපයක් පහළුණා. ඒ අමනාපය නිසා ඇටසැකිල්ල දිගේ ගම් වතුරට අහුණා වගේ යනවා. අන්න ඒක Tamanම දැකලා මේ දියසුලිය පටන් ගන්න හැටි දකින්න පුළුවන් නම් නැවත නැවතත් අහු වෙනකොට අහු වෙනකොට තේරෙනවා දකින්න දකින්න හැම එකක්ම තමයි අපි එක්කම නාපයම නාප පහල කරනවා. ඉන්නකොටම දැක ගන්න පුළුවන්. ඒක විශාල රෝග නිర్ణයක් කරගත්තා වගේ සංසාරගත රෝගයක් විශේෂම ආශයනුසය කෙලස් පිළිබඳව වෙන කිසිම උපකරණයක් අපි ළඟ නැහැ. ඒකෙන් දැනගන්න පුළුවන් මම මේ වගේ දේවල් වලට කැමති, මේ වගේ දේවල් වලට අකමැති. සමහරවිට බිහිතිකා ස්වරූපයෙන් මතුවෙනවා. සමහර වෙලාවට මෙවුවා গুপ্ত ධර්ම වශයෙන් මතුන කොයි જાති වුණත් මේ හිත වමාරන දේ තමයි. තරුණ ගරු ස්වාමීන් වහන්සේ තරුණ ළමයින්ගේ ජීවන රටාව සහ එයාගේ අනාගතය පිළිබඳ දෙමාපියන් වශයෙන් අපි උපදෙස් දිය යුත්තේ කොමන ආකාරයකටද මෙන්න තරුණ ළමයෙක්ගෙන් අහුවනම් කියලා දෙයි. අම්ල දාතරුණද කියන්න ඕන කියලා ඔයගොල්ලෝ අහන්නේ නැත්නම් උන්ලඟ හොඳ උපදෙස් තියෙනවා. අම්මලා අපිට උපදෙස් දී යුත්තේ මෙහෙමයි කියලා උන් දන්නවා. තාත්තලා අපිට උපදෙස් දෙන්න ඕනේ එහෙමයි කියලා උන් දන්නවා. ඕගොල්ලෝ අහන්නේ නැතුව උපදෙස් දෙන්න හදනවා. අර පිළිච්ච කලේ දාවක් කරන්න හදනවා. පොඩ්ඩක් පැත්තට කතා කරලා පුතාලට ඕනේ අපේ මොන වගේ උපදේශයක්ද කිව්වොත් අන්න උදේ හරියටම ලියලා වෙන්න මේක දෙන්න. දැන් මේක එවනේ උන්ගෙන් අහන්න නැතුව පක් කරනවා. ඉතින් ඒව වදින්නේ නැහැ ඇතුළට. නිසා අපි ළඟ තියෙන්න ඕනේ ඒක ගන්න ගතියක්. මේ අවශ්‍යතාවය මොකද්ද කියලා ෆීල් කරන ගතිය. අපි දන්නවා අපි තමයි උපදෙස් දෙන්න ඕන කියන ගතිය නෙවෙයි. අනේ මේ පළවෙනි බබා ඔයා තමයි මම අම්මා කෙනෙක් කිරුවේ. ඔයා තමයි මම තාත්තා කෙනෙක් කිරුවේ. ඔයාට බැරිද මට අම්මා කෙනෙක් වෙන හැටි උගන්න? මට තාත්තා කෙනෙක් වෙන හැටි උගන්නන්න කිව්වොත් ඌ තතන තතන උත්තර දෙයි මෙන්න මෙහෙම උඹ දරුවෙකුට සලකන්න ඕනේ වෙන්නේ මෙහෙමයි කියලා. ඒ අනුන්ට උපදෙස් දෙනවට වැඩිය ඇත්තම සිංහලවාද වගේ සූත්‍ර වල ਸਰවඥාන්සේ ජීවන රටාවක් හඳුන්ලා දීලා තියෙනවා. නමුත් ඇත්තටම මේ අපේ හැසිරීම අපේ උපදේශ වලට වැඩිය your deeds are louder than words කියලා තියෙනවා. Taman කියන දේ වලට වැඩිය තමයි හැසිරෙන දේ බොහෝ තදින් හිත වදින දරුවන්. මොන જાති අපි උපදෙස් දෙන්න ගියත් අපේ හැසිරීම රටාව ඒක දරුවන් නෙවෙයි ගෙදර ඉන්න බල්ලා කුකර කුසට පවා පේනවා. ඒ කියන්නේ ඇඩ්‍රිනලින් හරහා අපේ අපේ ස්රාවය වෙන රසායනික ද්‍රව්‍ය හරහා ඒ කිමිකල් කනෙක්ෂන් එකක් තියෙනවා. ඒ දරුවන්ට තේරෙනවා. ලස්සන උපදේශ දුන්නාට හොඳ ටියුෂන් මාස්ටර්ස් ගෙනා දැම්මට ඒ දෙමාපියන්ගේ හැසිරීම රටාව ඒක නිසා ඒක හැදෙනවා නම් දෙමාපියන් අතර හොඳ අන්‍යෝන්‍ය අවබෝධයක් සාකච්ඡා කරලා වැඩ කරන ගතියක් එහෙම තීර ගතියක් තියෙනවනම් දරුවන්ට ඒකෙන් හම්බ වෙනවා ලොකු ආදර්ශයක්. එහෙම නැත්නම් අර કૃත්‍රිම වෙනවා. බාහිරේ මේ පිටින් පේන් කරා විතරයි අතුරට ගුණ විශේෂයක් වෙන්නේ. ඉතින් මේක පිළිබඳව ඇත්තට මට තියෙන්නේ බොහෝම අඩු අත්දැකීමක්. මොකද බබාලා නැති ඉඳලා. හැබැයි එහෙම කියන්නත් බෑ මොකද අපේ පවුලේ 11 දෙනෙක් හිටියා. කොයි අක්කට ළමයි කම්මුණත් මම තමයි හදන්නේ. ඌ මට ඉන්නේ කියනවා. ගියාම මම නාවලා තියෙනවා, කවලා තියෙනවා. මාස ගණන් බේබි සිටින් කරලා තියෙනවා. ඒ නිසා මම මම පැවිදෙන්න හදනකොට උන් තමයි උන් තමයි වැඩියෙන්ම මට බැන්නේ මෙතන ඇති කරපු රික්තකේ තාම මකන්න බෑ කියලා. අපිට මාමා කෙනෙක් නැතුණා අපිට බාප්පා කෙනෙක් නැතුණා කියන්න තුව වෙන්න ඒ ඒ හිගේ කවදා හරි වන්දි ගවන්න වෙයි කිව්වා. ඒ තරම් අපේ හිතවල ඇඳපු චිත්තේ එක පාට අයින් කරා ඒක කරන්න බෑ කියලා. එහෙම වෙන්න බෑ ඒක දිගටම ඒක මේ නඩත්තු කරන්නේ මම මේ ඇවිල්ලා භාවනා කරනකොට වන්දි ඉතුරු ගෙවන්නම් කියලා. ඒ නිසා මම හරි හරි මම මට ඉතින් අර පොඩි එක හැදෙයි හෝ නොහැදෙයි කියන මට වගේ කීමක් නෑ. මම කරන්නේ ඌ මම සෙල්ලම් බඩුවක් කරගන්නවා. ඌත් එක්ක මම සෙල්ලම් කරනවා විතරයි. කවදාකවත් මගේ නෑ ඒකට මේ මේක මහත්ෙක් වේද වැද්දෙක් වේද කියන මට ගණන් නෑ. ඌ ඌගෙන් මේ යෝගා කරනවා, ඔළුවෙන් හිටවනවා, රෙදි කඩනවා, අඬවනවා. හරි ආදරේ මම. මොකද අම්ල තාත්තා එහෙම නෙවෙයිනේ කරන්නේ. ඇහි මුණේ තියන හදන එකනේ. මම ගිය ගමන් කරන්නේ අඬවලනේ. ඒ නිසා මගෙන් උපදෙස් ලැබුවොත් එහෙම පොඩියෝ කොයි අතේ ඇයිද කියලා විශ්වාස කරන්න බෑ. ඒක නිසා අපි එකට මේ ගොඩින්නම් කියත හැකි විපස්සනා වශයෙන් ඕගොල්ලන්ගේ හැසිරීම දරුවෝ ඒක ආන්තයෙන් කොපි කරනවා ඔය කියන වචන වලට වැඩි. ගරු ස්වාමීන් වහන්සේ යම් සම්මා ආජීවයේ සම්මා කම්මන්ත දෙක යෝගාවචර පැවිද්දට සමහෝ එල්ල කළ හැකිද සම්මා ආජීවේහි වචන සම්පූර්ණ ලියවිලා තියෙනවා සම්මා ආජීවහි සම්මා කම්මන්ත දෙක යෝගාවචර පැවිද්දට යෝගාවචර සහ පැවිද්දට සම ඕ සමසේ කිව්වනම් හරි. එල්ල කළ හැකිද? සම්මා වායාමයේ යෝගාචර බවට ඒමට භාවනා දිකට පැවැත්වීමට හා උචිත වීම විදී ප්‍රමාණයට වීර්ය ප්‍රමාණයට අඩු කිරීමයි කිව්වොත් හරිද? සම්මා ආජීවයෙන් සම්මා කම්මන්ත දෙක යෝගාචර පැවිදි සමසේන මේක ඇත්තටම යෝගාචරකම පැවිද්ද වගේ කියනවා ඇත්තට මේ ලෝක සම්මුති ඔය හිතක් කෙලස්තර ඉඳලා තැන ඉඳලා කෘතඥතන ඉඳලා සීකතනට යනකොට මාර්ගඵලයක් අවබෝධ වෙනකොට ඔය හිතේ නෑ කහ පාටක් හොරි තට්ටේ ගාලා හරි කියන එක හිතේ නෑ. සිවුරු ඇඳලාද නැද්ද කියන එක හිත දන්නේ නෑ. ඒව නිකන් මේ පිට තියෙන වෙයි නිසා කාටත් කෙලස් වල බලපෑම නා එකයි. නමුත් අර පැවිද්ද සර්වඥාසිකේ ආඥාව නිසා නැත්නම් අදිෂ්ඨානය නිසා පැවිද්දට ගියෙක් නම් හරියට පැවිද්ද කරනවා නම් ආජීවිත ලේසි. ඒ පරිසරය හදලා තියෙන්නේ හොඳ ආජීවයක් පවත්වන්න තමයි. හැබැයි මේ මම මේ කතා කරන්නේ දැන් ලංකාවේ තියෙන පැවිද්ද දිහා බලලා නෙවෙයි. බුදුහාමුදුරෝ යෝජනා කරපු පැවිද්ද හදලා තියෙන්නේ ඉඳාගෙන කාලා තමන්ගේ භාවනාවට වෙලා ලබා ගන්න එකයි. එතකොට ආජීවි ලේසි. නමුත් යෝගාවචර කාලේ වුණත් දැන් මේ වර්තමාන පවතින විදිහ හැටියට පැවිද්දෙකුට වැඩි වාසි ගිහිව ඉඳගෙන භාවනා කරන එක. ඒක මම මගේ අත්දැකීමෙන් මම දන්න දෙයක්. ජීවේ ඉඳගෙන භාවනා කරන්න හරිද යම් කෙනෙක් දක්ෂ වෙනවා නම් මට සාතික් කරලා කියන්න පුළුවන් පැවිද්ද සාර්ථක වෙනවා කියලා. ජීවේ ඉඳගෙන භාවනා කරලවත් ඒක කරගන්න බැරි කෙනෙකුට පැවිදුණාට පස්සේ මට භාවනා හරියයි කියලා හිතනවනම් ඒක තන්නේ කර මුලා උසාවක්. කවුද අර මෑණි කෙනෙක් එදා කිව්වේ පැවිදුණාට පස්සේ ඔය කියන විවේකයේ හම්බ වෙන්නේ නැහැ. Taman අරන්නේ සීනසඳ ගියාට අරන්නේ මේ වගේ මේ වාතාවරණේ නැහැ. ඊට පස්සේ යන්නත් බෑ. මොකද ලොකු මෑණියන්ගෙන් අවසර ගන්න ඕනේ විනය ප්‍රශ්න තියෙනවා. ඒ නිසා ඔය මහසි සෑඩගේ පොතේ මේ දෙකේ දෙවෙනි පරිච්ඡේදයේ සීලය පිළිබඳ කතා කරනවා. කතා කරනකොට කියලා තියෙනවා දැනට කොහොම කරත් අර පැවිදි උපසම්පදා සිල් අදිෂ්ඨාන කරලා සමාදන් වෙලා ඉන්න කෙනාට වැඩිය ගිහියට ලේසි කියලා. ගිහි කෙනාට තමන් කිසිම බැඳීමක් නැහැ. ජීවිතය සකස් කරගන්න ඕනේ. ජීවිතය කියන්නේ මේ සංවිධානය කරගන්නව නම් ගියට පුළුවන් මේ සුදුසු විදිහට සකස් කරගන්න. ඇවිදුනාට පස්සේ අර ලොකු සංස්ථාවකට සම්බන්ධ වෙනවා. ඒකත් එක්ක වැඩ කරනකොට ඒ තියෙන නීති රීතිත් එක්ක අන්තික නීති කැඩුනයි කියලා එන සැක ගොඩාක් වැඩි පැවිදුනාට පස්සේ. අර නීතිය කැඩනවා අරක වෙනවද? මොකද ගොඩාක් ඒ විනය ශික්ෂාපදවල අර්ථ ඡායාවල් තියෙනවා. එක එක ගුරුවර එක එක කියනවා. මොනම ධායකවත් විනිශ්චය කරන්න බෑ. එතකොට වෙන්නේ මොකද්ද මේ ඒ හදාගත්ත වැට කඩුල්ලම Tamanට එළියට ය아가න්න බැරි Taman <clears throat> කොටු වෙන තැනකට එනවා. ඒක නිසා දක්ෂව පාවිච්චි කරනවා මම කියන්නේ පැවිද්දේ මේකේ වෙනසක් නැත්තේ නෑ විශේෂම යෝගාවචරකම නමු සාසනයට බලපෑමක් තියෙනවා පැවිද්දේ. ඒ නිසා ආජීවයේ පැත්තෙන් බලනකොට ජීවිතේ නැත්නම් ආජීවය පිළිබඳ අර්ථකථනය එහෙම නැත්නම් Taman ජීවිතයේ සිව්පසේ දිහා බලන හැටි සකස් කරගන්න නම් ඒ පැවිදිුණයි කියලා විශේෂ ලාභයක් නැහැ. වැඩි වුණත් අර විදිහටම ප්‍රයෝගශීලී වෙන්න ඕනේ. අවස්ථාව පාවිච්චි කරන්න ඕනේ ඉnde ඉnde ඉnde වඩා හොඳ තැනට ජීවන රටාවක් ආජීවයක් හදාගන්න. සම්මා වායාමයේ යෝගාවචර බවට ඒමට භවනාදිකට පැවැත්වීමට හා උචිත වීම වීර්ය ප්‍රමාණයට අඩු කිරීමයි කියවොත් හරියද? වීර්ය ප්‍රමාණයට අඩු කිරීම කියන එකෙන් අදහස් කරන්නේ ඉස්සල්ලා මෙහෙවීමක් අවශ්‍යයි. චේතනාවක් අවශ්‍යයි. කුසල ඡන්දයක් අවශ්‍යයි. තල්ලුවක් දෙන්න ඕනේ. පාර හරි ගියොත් වැඩි එකන එනකොට එනකොට අච්චරම පොරකණ්ඩ ඕනේ ඒක පෙළ ගහලා එන්න පටන් ගන්නවා ඒක ආජීවීත්‍යත් වායාමීත්‍යත් සම්මා වාචාවීත්‍යත් සම්මා සතියීත්‍යත් ඉතින් අන්නර විදිහට දැන් අපි වාහනයක් ඉස්සලාම ලයිසන් අරගෙන තමන් වුණු කරන්නේක් නැතුව තමන් වාහනයක් පද්දන වෙලාවේ පදවන වෙලාවේදී ඉස්ලාම ෆස්ට් එකේ ඉඳලා සෙකන්ඩ් එකට දාගන්න එක උපදේශයක් නැතුව තමන් විතරක් වාහනේ ඉන්නකොට සෙකන්ඩ් ඉඳලා තර්ඩ් එකට දාන්න ගියාම ඒක ඉතාමත් ක්‍රමානුකූලව හිමීටනේ කෙරෙන්නේ මොකද හැමදාම තමන් හිතුව වාහනේ පාවිච්චි කළා අවුරුදු 7 8ක් ගියාට පස්සේ ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් දන්නේත් නැහැ දානවා අන්තිමට බලනකොට බාරේ වාහනේ ඉන්නවා අර තියෙන ක්‍රමවේද ඔක්කොටම හිත සකස් වෙනවා. එතකොට අර තියෙන බයක්වත් නොක් කරන ගතියක්වත් ගියර් මාරු කිරීමේදී අපහසුකමක් නැති වෙනවා. අය අර වුණු වෙන්න වෙන්න වෙන්න ලැබෙන ඒ ලාභය ඒක හැබැයි අර ඒ ශිල්පයේ දක්ෂයාට හොඳට තේරෙනවා. කරනකොට කරනකොට මේ අපි කියනවා පළපුරුද්ද කියලා. පළපුරුද්ද නිසා ඒ වැඩ සුළු වේලාවක් ඇතුළත අවුල් කරගන්න නැතුව යන්න පුළුවන් ගතියක් එනවා. ඒක භාවනා ජීවිතේ වැඩියෙන්ම මම කියනවා උරගාල බලන්න පුළුවන් තර තමයි විපස්සනා. විපස්සනා කරනකොට එන්නේ එන්නේ එන්නේ එක දිගට භාවනා යනවනම් එන්න ආයාසයෙන් උපයපු දේවල් විනාඩියෙන් දෙකකින් උපය ගන්න පුළුවන් තත්වයකට එනවා. ඒක බුදුහාමුදුරුවෝ අගය කරලා තියෙනවා. මේ භවනාවේ දියුණුව එක සටහන් කරනවා. ඒක දන්නවනම් තමන්ට ඒක ධෛර්යයක් වෙනවා. ධර්මයක් තමන්ට අනුකූල වෙලා ධර්මයක් තමයි අනුග්‍රහ කරන බව තේරෙනවා එන්නේ එන්නේ එන්නේ ඒවට තියෙන බය සබකොල ගතිය ඇරිවේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පිම්බීම හැකිලිම කර්මස්ථානයේ අනුව බැලීමේදී ආනාපානිය අනුව බැලීම මෙන් භාවනා කෘත්‍ය සම්පූර්ණ කළ හැකිද? එයින් අඩුවක් සිදුවේද? කරුණාකර පහදා දෙන්න. මගේ පුද්ගලික මතයන් කිසිම අඩුවක් නැහැ. මේ දෙකම කායගත සතිය දෙකම වැටෙන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව. ඉතින් ඒ නිසා මේ දෙක හරහා ඒ වායෝ ගුණය දැක ගන්න පුළුවන් නම් පිම්බීම හැකිලි මිදි සිටින තද වෙන බුරුල් වෙන ඒ ගති ආශස් ප්‍රසවාතයේ සිදුවෙන පීරාගෙන යන ගති සීතල ගති උණුසුම් ගති ඔක්කොගෙම පෙන්වන්නේ වාතේ වායෝ ධාතුවමයි නිසා අඩුවක් ඇත්තේ නැහැ මේ පිම්බීම හැකිලිම ආනාපානේ දෙකම උදව් කරන්නේ මේ යෝගාවචරයට සමබර විදියට කායනුපස්සනාව සම්පූර්ණ කිරීමටයි ඊට පස්සේ වේදනානුපස්සනාව වගේ යනකොට මේ දෙකෙන්ම කිසිම බලපෑමක් නැහැ විශේෂයෙන්ම කියනවා නම් කායනුපස්සනාව සම්පූර්ණ කරගෙන එහෙම නැත්නම් භාවනා හොඳට මේ විදර්ශනා වීතියට වැටුණාට පස්සේ කර්මස්ථානයේ මැකිලා කර්මස්ථානයේ කිසිම සම්බන්ධයක් නැහැ ඒක හැලෙනවා හරියට මේ හන්දට යනකොට ඔය මුලික අටවන අටල්ලේ රොකට් ටික ඔක්කොම නැහැ. යන්නේ අර පොඩි ෂටල් එක විතරයි උඩට යනකොට යන්නේ. අර ඔක්කොම රොකට් එක උසෝලා තබන්න විතරයි උදව් කරන්නේ. මුළු ගමනටත් නෑ ඒක. ඒ වගේ මේ තමයි පටන් ගන්න කර්මස්ථානේ විපස්සනා වැඩෙන වෙලාවට එනකොට බොහෝම සුළු සම්බන්ධයයි තියෙන්නේ. යන්තම් පටන් ගන්න විතරයි ඉක්මනට ඒක නැති වෙලා යනවා. ඉතින් ඒක නිසා මේ මූල කර්මස්ථානේ එච්චර වැදගත් නැහැ. යම් දවසක හොඳට හිත වට හිත පසනාට වරනට පස්සේ නමුත් පහුවෙන්ද ආයෙත් ඒක වැඩ අර ගන්නවා වැඩ අරගෙන නොබෝ වේලාවකින් විපස්සනාට හිත වත්තකට පස්සේ පිම්බීම හැකිලිම ආවද ආනපනිය හරහා ආවද සමහරලාට සක්මනත් එයා සමාන වෙනවා ඒ නිසා මේ අතර වෙනස්කම් තියෙන්නේ ඔය ශිරීපාදයට නගිනකන් තමයි රත්නමුරා පැත්තෙන් ආවද මස්කලි පැත්තෙන් ආවද කියලා ප්‍රශ්නේ. මඩුවට ගිහිල්ලා බලනකොට කොහෙන් ගියත් එකම සිටි පාදේ තමයි. කරු ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේගේ ඥාන පිරිමි ස්වභාවයක් නැති ආකාරය ගැන ධම්රී දේශනයේදී ඔබ වහන්සේ දේශනයේ ඔබ වහන්සේ කළා. අපි සියලු දෙනා තුළම සිටින විරුද්ධ පක්ෂයේ චරිතයේ මා මෑණි කෙනෙකු ලෙස බණ කීමේදී සුලභව එළියට එන ආකාරයක් මා දකිනවා. ඒටි කටහඬ පවා වෙනස් වෙනවා. කතා කරන පුද්ගලයාණු අප ඇතුළත සිටින ඊට අදාළ චරිතය එළියට එමින් සහ ඒ සමග අපේ ස්වභාවයේ හැසිරීමේ කතාව වෙනස්කම් අනාත්මව පෙන්වීමක් නේද? ඒක නැත්තරම මේ මුල් මුල් දේශනාවේදී කියන රහතන් වහන්සේගේ ඥාන පරිමේ ස්වභාවයක් නැති ආකාරය ගැන කියනක භයානක දේවල් මේවා මොනවා අහකට කියනවද මන් දන්නේ ගැන ඔබ වහන්සේ මේ ගැන ධම්ම විදේශනයකදී ඔබ වහන්සේ කළා මං හරි නිකන් ඥාන පරිමේ කරා වගේ වගේ පේන්නදී. එහෙම එකක් මං කිව්වේ නෑ සරුවත් වහන්සේ සඳහන් කරන්නේ ඒ අස්සන ලස්සන සූත්‍රයක් ඒක. පරියාය සූත්‍රයේ. ඒකදී කියලා තිනවා ඥානු කෙනෙක් තමන්ගේ ලක්ෂණ හතක් විස්තර කරනවා. ඥානු ලිංගය, ඥාන වටහන, ඥාන ආකාර, ඥාන ආකල්ප ඒව තමන් අගේ කරන තාක්කල් කවදාකවත් ස්ත්‍රියට ස්ත්‍රීත්වය ඉක්මවන්න බෑ කියලා. පුරුෂයා තමන්ගේ මේ පුරුෂ ලිංගයේ පුරුෂ කටහන පුරුෂ ආකාර පුරුෂ මේ ආකල්ප ඒ වගේ තීන තාක්කල් ඒ මනසට කවදාකවත් ඒ පුරුෂත්වය ඉක්මවන්න බෑ. ඒ නිසා එයා ඔය සංස් භාවනා කරනකොට සංඥා ස්කන්ධේ පන්නනකම් ස්ත්‍රියාවෙන් කවදාකවත් පුරුෂෙක් එක්ක සම්බන්ධකමක් හිතන්නේ ඒක ස්ත්‍රීත්වය ගැන හරියට හිතනවා. නමුත් පුරුෂයෙකුත් එහෙමයි. නමුත් මේ සංඥාවක් මෙතන තියෙන්නේ ඒ ඒ සංඥාව මේ නයිසර්ගයේම තිබිය යුතු එකක් නෙවෙයි මොකද සමහර ස්ත්‍රීන් ළඟ පුරුෂ ලක්ෂණ තියෙනවා සමහර පුරුෂයන් ළඟ ස්ත්‍රී ලක්ෂණ තියෙනවා කියලා මේ සංඥාවක තියෙන මේ නාඩගම බලනකොට ඒ සංඥාස්කන්ධය පිළිබඳ හොඳ අවබෝධයක් ආවොත් සර්වඥාන්සේ සඳහන් කළා තිනවා එයා ස්ත්‍රී ස්ත්‍රී ස්ත්‍රියව ස්ත්‍රීත්වයේ ඉක්මවනවා පුරුෂා පුරුෂත්වයේ ඉක්මවන එදාට තමයි මිනිස්සෙක් වෙන්නේ එතකම්ම මිනිස්සෙකින් පළුවයි තමන් ස්ත්‍රියාවක් කියලා හිතන්නේ කොට කවදාකවත් පුරුෂා කල්ප අපිට අයිතිත් නෑ ඒක නිකන් මේ අර පෙට්‍රෝල් ගින්දරයි වගේ. ගිනි ගන්න සුළු වගතියක් පේන්න තියෙනවා. නමුත් සංඥාවක් මෙතන තියෙන කියලා අවබෝධ කරගත්තට පස්සේ ඒත් මිනිස්සෙක් මේ කූඩු ඇතුලේ ඉන්න මිනිස්සෙක් මේ කූඩු ඇතුලේ මිනිස්සෙක් මමත් මිනිස්සෙක් කියලා manussකම පොදුවේ තියෙන manussකම මතුවෙන්නේ මේක ඉක්මවන්න ඕන. ඉක්මෙවෙ නැත්නම් ඉතින් මැරෙන්නේ තිස්ත්‍යාක් විතර උපදින්නේ තිස්ත්‍යාක් විතර පිරිමියෙකුත් එහෙමයි. නැත්නම් මේක ඉක්ම විය හැක්කක්. දැන් ඇත්තටම ඔය මේ මම හිතන්නේ ගොඩක් කල් ඔය ලිංග ඔපරේෂන් මාර්ගේ මාරු කරන්න පුළුවන් නේ ට්‍රාන්ස්වෙස්ටයිටිස් වලදී. ඉතින් ඒ වුණාට පස්සේ ඒ හෝමෝන්ස් එකතු වුණාට ගහුවට පස්සේ ස්ත්‍රී ලක්ෂණ පුරුෂයෙක්ගේ මත වෙන්න පුළුවන් පුරුෂයෙක් තුළ ස්ත්‍රී ලක්ෂණ මත කරන්න පුළුවන්. ඒක නිකන් බිස්නස් එකක් දැන්. මේ සෝරිය සිටුගේ වස්තුවේ සඳහන් කරලා තියෙනවා. සරුවචනන්සේ ඉන්නකොටමත් මේ ඒ සිටුවරේ දැක්කලු කාශ්‍යප මහ රහතන් වහන්සේ වැම්පහසු කරන වෙලාව බලාපුවා මේ රූපේ තියෙන ලස්සන සර්වචනන්සේ සිවුරු මාරු කරනකොට දැක්කට පස්සේ ඊට ඇති වෙච්ච ඒ සිරුරේ තියෙන ඒ ප්‍රොපෝෂන් එකට එහෙම නැත්නම් ලස්සන බට ඇති වෙච්චි මේ විපර්යාසය හිත නිසා ස්ත්‍රීත්වයට පාර වෙනවා. ප්‍රධාන සිටුවරේ බැඳලා දරුවෝ දෙන්නෙක් ඉන්න කෙනෙක්. ඒක ආම්ම වෙල ගෑනු කෙනෙක් වෙලා. ඊට පස්සේ ආ නොදන්නා පළාතකට ගිහිල්ලා ඉනකොට ඒ රටේ පුරුෂයෙක් මේ මිනිස්සයා බැඳලා. බැඳලා දරුවෝ දෙන්නෙක් හම්බ වෙලා. දරු දෙනෙක් හම්බුනාට පස්සේ කොහොම හරි ඒක එලි වෙලා තියෙනවා මම කාලයක් පුරුෂයෙක් වශයෙන් ඉන්නේ දැන් ස්ත්‍රියක් වශයෙන් ඉන්නේ කියලා පස්සේ මේ ਸਰවඥාසී ඉදිරියටපත් වෙනවා. ඇවිල්ලා කාශ්‍යප මහරතනත්ගේ සමාවක් ගන්න ඊට පස්සේ ਸਰවඥාන්සේ අහනවා මේ පිටසෙක් වශයෙන් තාත්තා කෙනෙක් විදිහට ජාතක කරපු දරු දෙන්නට ආසා අම්මා කෙනෙක් වශයෙන් වදපු දරු දෙන්නට ආසා කියලා. ඊට පස්සේ කියනවා අම්මා කෙනෙක් වශයෙන් වදපු දරු දෙන්නට තමයි ආසා කියලා. කියන්නේ එතන උගා මේ වේදනාවක් හරහානේ මාතෘත්වය ලැබෙන්නේ. විචෘතයට වැඩිය කියලා ඊට පස්සේ මේ එක ජීවිතයක් ඇතුළත මේ වගේ මාරු වෙන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් අපි අද දැන් අද ඉන්න තත්ත්වෙදී ඒක මාරු කරන්න බෑ. මොකද උපැන්න සාධකී අනිවාර්යයෙන්ම ලියනවා ස්ත්‍රී පුරුෂ භාවය. ඕස්ට්‍රේලියාවේදී ඇප්ලිකේෂන් එකදී ස්ත්‍රී පුරුෂ භාවය ඇහුවොත් නඩු. කිසිම සේවාදායකයෙකුට බෑ සේවකයෙකු සේවකයෙකුට බෑ Taman මේ ඇප්ලයි කරන කෙනාගේ ස්ත්‍රී පුරුෂ භාවය බලන්න මොකද ඔක්කොටම සමසේ සලකන්නේ. ඒ නිසා එහෙ තහනම් කළා තියෙනවා. ඒ කොහොමද මේක බුදුරජාන් වහන්සේ කියලා තියෙන්නේ මේ අංගුත්තරනිකාය හත්තක නිපාතේ මේ සූත්‍රය තියෙන්නේ. මම ඉස්සර ගොඩක් කලට ඔක් කීකිය හිටපු නිසා ඒ සූත්‍රය හම්බෙච්ච දවසේ මට බුදුහාමුදුරන්ට thank you කියන්න ඉතිමා. මම මේක නිතරම කියනවා ඕම්බලට ඔය ගෑනකම ඉක්මවන්න පුළුවන් පිරිමිකම ඉක්මවන්න පුළුවන් ඕකට යන්න තියෙන්නේ චරිචුරු නිරෝ යන එක. කඩාගෙන යන්න ඕනේ භාවනාවේ එතකොට ඔය ඔක්කොම කඩාන යනවායි කියලා. ඉතින් උංගලදනේ මට බයිනවා. මොනවද මේ කියන්නේ කියලා. ඊපස්සේ ඒ සූත්‍රයේ ඒකම ලියලා තියෙනවා. ඒ ගති ඉක්මවීමේ හැකියාව ඒ තරම් අපි කොච්චර මේ අගාධයකට වැටිලා ඉන්නේ කියලා. පුරුෂයා පුරුෂ ගතිය කවදාකවත් ඉක්මවන්නේ නැහැ. ස්ත්‍රියව ස්ත්‍රී ගතිය ඉක්මවන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඉතින් කවදද අපි මිනිස්සෙක් වෙන්නේ? මේ දෙකම දකින්න පුළුවන් ස්ත්‍රියට පුරුෂයෙක් තේරුම් ගන්න පුරුෂයෙක් ස්ත්‍රියට තේරුම් ගන්න මේ ලිංගිකත්වය හරහා නෙවෙයි මනසකම හරහා යන්න බැරි තරම් අපි අහු වෙලා තියෙන්නේ. ඒ මම අර ෆාම් එකේ වැඩ කරන කාලේ හිටියා ඒක මේ ඉලන්දාරි ඌ පුදුමාකාර විදිහට මට ලබනාත්ම ගෑනු කෙනෙක් වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරා. ඒ මිනිහාගේ එකම ඉච්චරයි ඉන්නෙත් ගොඩක් කියලා අර කාන්තාවත් එක්ක ඔක්කොම හරි ජනප්‍රියයි හරිම ප්‍රියයි. ඕන කෙනෙකුට එයා කියනවා මට කවදා හරි ලබනාත්ම ගෑනු කෙනෙක් වෙන්න ඕනයි කියලා. ජීවත් වෙන්නේ සම්පූර්ණ ඥාන චරිතයක්. ආශාව තියෙන මේ පැත්තට ඉතින් මේ වගේ මේ මනුස්ස ලෝකේ තියෙන ඉතින් ඒක එකෙන් පේන්න තියෙන මේක අතර ඔය කියන විදිහට කළු සුදු ભેදයක් නැහැ. මේක එහාට මෙහාට මාරු කරන්න පුළුවන් මේක සංඥාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙන. මේ ප්‍රශ්න ඒ සංඥා වෙනස් වෙනකොට කිමිකල් බොඩි එකක් වෙනස් වෙනවා. තමන්ගේ රසායනික ශරීරයත් වෙනස් වෙනවා. ඉරියව්ත් වෙනස් වෙනවා. ඔක්කොම වෙනස් කරනවා. නමුත් අපි ඒකේ තියෙන භයානකම තමයි ඒක දන්නේ නැත්නම් ඒ කවදාකවත් වෙනස් කරන්න බැරි නිත්‍ය සංඥාවකට හොඳම නිදර්ශනයක් තමයි ස්ත්‍රියගේ ස්ත්‍රී භාවය පුරුෂයගේ පුරුෂ භාවය. ඒක මේ මේ ඉක්ම විය හැක්කක්. ඒ නිසා මේ ඊට පස්සේ මේක ලියලා තියෙන එකෙන් පෙන්නනවා තමන් ඉදිරිපත් වෙන කෙනත් එක්ක බලනකොට ඒක වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. මේක අනාත්ම භාවයටත් වැඩිය මේකෙන් පෙන්නේ විපරිණාම ස්වરૂපේ. එක්කෙනෙක් තුළ එක්කෙනෙක් එකම ස්ත්‍රී භාවයේ පුරුෂ භාවයේ නෙවෙයි ජීවත් වෙන්නේ තව කෙනෙකුට ඇවිල්ලා මේකේ ලැබුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒකේ තියෙන විපරිණාම ස්වභාවයයි මතු කරගන්න ඕන. නැත්නම් අනිත්‍ය සංඥාව. අර ස්වාමීන් වහන්සේ වහන්සේ සමාහිත යන්නේ අදහස් කරන්නේ මෙත්ත කරුණ මුත්තා උපේක්ෂා සහගත හිතක්යි පැහැදිලි කර දෙමින් ඉල්ලා සිටිමි. මේ වගේ වචන ඇත්තටම පසුබිමට සාපේක්ෂව තමයි අර්ථ දෙන්න පුළුවන්නේ. අසමාහිත කියලා කියන්නේ අපි අසමජ්ජාතීත කියලා කියන අසමජ්ජාතයයි කියලා කිසිම දෙයකට එකඟ කරගන්න බැරි ගතියක් කියලා. සමාහිත කියලා කියන්නේ චීකරු වෙන එකඟ වෙන ගතියක්. ඒක මේ සමාධියේ ලක්ෂණයක් සමත සමාහිත සමාධි ඒ වගේ නිකන් සමාන ලක්ෂණ තියෙනවා නමුත් විපස්සනාවේ හිත සමාහිත වෙනවා ඒක නිසා සමාහිත කියන වචනේ පසුබිම යෙදෙන පසුබිමට සාපේක්ෂව තමයි අර්ථ දෙන්න වෙන්නේ. ඒ සමහර විතක අර කියන විදිහට මෙත්ත කරන මුත්‍සා කියන හතර බ්‍රහ්ම විහරණ වලින් කීකරු වෙච්ච හිතටත් යොදන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ සමහර ස්වාමීන් වහන්සලා මාර්ගඵලලාභීන් බව ප්‍රසිද්ධ ධර්ම දේශනාවදී කියා සිටි බුදුන් වහන්සේගේ දේශනා අනුව මාර්ගඵල ලැබුවන් ඒවා ප්‍රසිද්ධිය කියා සිටීම උචිතදයි පහදා දෙනමින් ගෞරවණීය ඉල්ලා සිටිමි. ඉතින් මේක පිළිබඳව සරුවචනාංශේ බරපතල විදියට මේ කීපවලක ත්‍රිපිටකේ සඳහන් වෙනවා බරපතල විදියකට සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මාර්ගඵලයක් නොලබා ලාභ සත්කාර සම්මාන සිලෝක හේතුවෙන් Taman මාර්ගඵලයක් ලැබුව බවට ඉඟි කරනවා නම් හෝ කියනවා නම් එයාගේ මහානකම නැති වෙනවා කියන්නේ. කියන්නේ පරාජික වෙනවා කියලා පරාජිකාවට වෙනවා තමන් ළඟ නැති ඒ උත්තරී මනුෂ්‍ය ධර්ම තව කෙනෙකුට කියලා මේ බඩ පෝෂණය උදර පෝෂණය සඳහා කැම බීම සඳහා කරනවා නම් හොදන්න බෑ. නමුත් බුදුරජාණන්සි සඳහන් කළා තියෙනවා යම් කිසි කෙනෙක් තමන් පිළිබඳ වැරදි තක්සේරුවන් ලාභ සත්කාර හේතු වෙන්නේ නෙවෙයි භාවනා කරනකොට යම් යම් ඉව එනකොට හිතනවා මේක මේ මාර්ගඵලයක් වෙන්නද කියලා හිතලා ඉතින් ඒක තව කෙනෙකුට කීපෙනවා. කිය වෙනකොට ඒ පුද්ගලයා අදහස ගන්නවා මේ කියන කෙනා විශේෂ ඥාන ලැබලා තිනවා කියලා ඒ රටේ කට කතාවට හේතු වෙන ප්‍රමාණේ ප්‍රමාණවත් ප්‍රමාණේ මූලාශ්‍රයක් මේ ශාන්සකෙන් සැලසෙනවා. නමුත් ඒ ශාන්සයෙම කියාපාන්න ඕනක මොකුත් නැහැ. තමන් තමන් ගැන හිතානින්නේ මේ වැරදියට ගත්ත මතයක්. ඒත් ඒකට ඒ ස්වාමීන් වහන්සේ අහිංසක නිසා ඒක අදිමානිය යටතේ තමන් වැඩිපඩව අදි탁ෂීරුවක් කිරීමේ අදහසින් පාරධිකාවක් වෙන්නේ නැහැ. නමුත් නොකියන්ට මතක් කළ දීලා තියෙනවා. ඒ වගේම උපසම්පදා මාලකයේදීමත් මතක් කරනවා තමන් ඒ උත්තරීමනුෂ ධර්ම කොච්චර දුරට මිනිස්සුන් අතර කතා කරන සැලකිලිමත් වෙනවද කියනවනම් මම ශූන්‍යාගාරයක ඉන්න කැමැති කියන එකවත් කියන්න බෑ. මම විවේක වෙන්න කැමති මම තනියෙන් භාවනා කරන්න කැමති කියන එකවත් ශුන්‍යාකාරී අබිරමාමීති ඒකවත් කියමනේ අර ගීගවල වල ඉන්න කාර්යබහුල ජීවිතයන්ට පෙන්වලා දෙන ඕගොල්ලෝ හරි කලබල තැනක ඉන්නේ මම නන්නේ මම නම් කැමති ශුන්‍යාකාරී කියලා ඒකවත් කියන්න එපා කියලා. හැබැයි පුද්ගලික ශුන්‍යාකාරයට කැමති වෙන්නේ කියලා කියනවා. ඒකවත් කියා පාන්න එපා කියලා. කියන්නෑමෙන් නිකන් මම ওই සෙනඟ තලේ ඉන්න කැමති නෑ. මම කැමති විවිධ වෙන්නයි කියලා ඒක නිකන් අඬහැරයකට කියන එක පවා සඳහන් කළා තියෙනවා. ඒ වගේම Taman දුක ඇත්තටම මාර්ගඵලයක් තියෙද්දී ගිහියෙකුට උපසම්පදා වෙච්ච නැති කෙනෙකුට කියමනේ පොඩි අත්තරද්දා සිද්ධ වෙනවා. උපසම්පදා කෙනෙකුට කියමින් අත්තරද්දක් නැහැ. ඒ වගේම තමයි මරණ මොහොතේදී යම් කිසි කෙනෙක් ඇහුවොත් තමයි දන්නවනම් මේ මැරි මේ අන යන වෙලාවේ කියලා ඒ වෙලාවේ ප්‍රකාශ කරන්න කියලා තියෙනවා ඒ අහන කෙනාගේ සද්ධාය වැඩි වීම පිණිස. ජීවිත අවසාන ජවනිකාව. ඒ නිසා හුඟක් වෙලාවට මේ වැඩිමහල් ස්වාමීන් වහන්සලා අපවත් වෙන වෙලාවල් වල ඉඳපුවාම ඒ ස්වාමීන් වහන්සේගෙන් අහනවා ස්වාමීන් වහන්සේගේ ජීවිතය මේ ගත කළ පැවිදි ජීවිතයේ සාර්ථක එකක්ද ස්වාමීන් වහන්සේ එහෙම නැත්නම් ඔබ වහන්සේ සතුටින්ද මැරෙන්නේ කියනකොට ඒ ස්වාමීන් වහන්සේ ඉඟියක් කරනවා මම සතුටින් ජීවත් වුණා මට එහෙම කනගාටු වෙන්න දෙයක් නැහැ කියලා වචනෙන්වත් කියනවා එහෙම නැත්නම් මේ ඒ වෙලාවේදී පොඩි ඉඩක් තියලා තියෙනවා. අන්න ඒ වගේ දේවල් මිසක් කොහොම හරි මේකෙදි කියලා තියෙන්නේ මේ අනවශ්‍ය විදිහට රට්ටු උලව්වා ප්‍රසිද්ධිය ලබා ගන්නට ගුණ ගායනා කරව ගන්නට ස්තෝත්‍ර කියව ගන්නට ලාභ සත්කාර ලබන අදහසින් මේක ප්‍රකාශ කිරීම අරුවචනන්සේ දීලා තියෙන්නේ අන්තිම අඩුලංශයෙන් ස්ත්‍රියාවක් තමයි ස්ත්‍රී නිමිත්ත පෙන්වුවා වගේ කියලා. ඊට පස්සේ ආයේ ස්ත්‍රියාවගේ කුල කුල සබකෝල ගති කුලකාන්තා ගතියක් නැහැ ඒක ස්ත්‍රීලිංගේ පෙන්වුවාට පස්සේ අන්න ඒ වගේ කියලා පුදුජනanse ඉන්දෝල භාරද්දාජ ශාන්චර මම හිතන්නේ දොස් කියනවා මේ මොකද්ද මේ කරගත්ත වැඩි ඕක අර්ශ කරගත්තේ කියන්නේ ඕක ප්‍රසිද්ධ කරන්න තියෙන දෙයක්ද කියලා ඉතින් ඒ වගේ ਸਰවඥාන්සේ සීල සංඝයාට ගිහියන්ගේ සම සැලකුම් ලබා ගැනීම සඳහා තියෙන කෙනා කියාපාන්නෙත් නැහැ. නැති කෙනෙක් ඒකට පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. ඒ නිසා විශේෂ රෙගුලාසි රාශියක් තියෙනවා. ඉතින් මාර්ගඵල ලාභින් බව ප්‍රසිද්ධ ධර්ම දේශනාවදී කියා සිටී කියන එක සමාහාර කට්ටිය ලංකාවේ නැහැ කළ යුතුයමයි කියලා කියනවා දාය ගිහියන්ට සද්ධාව ඇති වෙන්නේ. එතකොට ගිහියෝ දන්නවා මේ ශාසනය පිරිහිච්ච එකක් මේ වැඩ ගන්න පුළුවන් එකක් කියලා. ඉතින් ඒක හැබැයි මේ මේ අසු කාලින් නැති වෙච්ච අටු කතා අටුවා කතා මතවලත් එක්ක ඉච්චර ගැලපෙන්නේ නැහැ. නමුත් ਸਰවඥාන්සේ ඉන්න කාලේ ਸਰවඥාන්සේ වැඩ ඉන්න කාලේ හරියට සංඝයා ඇවිල්ලා ਸਰවඥාන්සේ ඉදිරිපිට අඤ්‍ය භාව ප්‍රකාශ කළා තියෙනවා. ඔබ වහන්සේගේ දීප උපදේශ අනුව අපි ගිහිලා අසවල් ජනපදයේ හිටියා භාවනා කරා මම මගේ කෘත්‍ය සම්පාදනය කරගත්තයි කියලා ඇවිල්ලා මේ බුදුහාමුදුරන් ඉදිරිපිට කියන එක සම්ප්‍රදායක් වෙලා තියෙනවා. ඒකට අහගෙන ඉන්න කට්ටිය උඟ දෙනෙක් දැනගෙන තියෙනවා මේ මේ ස්වාමීන් වහන්සලා බුදුහාමුදුරන්ට ඇවිල්ලා අඤ්ඤභාව ප්‍රකාශ කරයි කියලා. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේ නිතරම වගේ කවුරු හරි දන්න කෙනෙක් මේ පරිලෝක ගියාම සරුවචනන්ත ළඟට ඇවිල්ලා අහන ගතියක් තිබිලා තියෙනවා මෙයාගේ ගතිය මොකක්ද කියලා. කොහෙද ඉපදුනේ කියලා. ඉතින් සරුවචනන්තේ ඒවා ඒ පුද්ගලිකෝ කියලා ඉතින් ලයිස්තු වශයෙන් ඉදිරිපත් කරන්න හදනකොට කියලා තියෙනවා ඒක මට කරදරයි. මෙන්න මේ මේ විදිහට බුද්ධ බුදුන් කෙරේ ධර්ම කෙරේ සංඝයා කෙරේ සීලය කෙරේ නොසලෙන සද්ධාාවක් ඇති වුණා නම් එයාට දැනගන්න පුළුවන් මට සෝවන් උනායි කියලා කියලා තමන්ට තමන් දැනගැනීමේ උපමානයි කියලා තියෙන. ඒ නිසා මේක මේ තම තමන්ගේ අගයන් ආඩම්බරයෙන් හැටියට තමයි අද ලෝකේ පාවිච්චි වෙන්නේ. නමුත් තේරවාද ශාසනයේ තියෙන්නේ පසුබාන තිබ්බට නොකියන එක උතුම් කියන පදනමේ තමයි හිටලා තියෙන්නේ. ඒක නිසා ඒක ඒ ප්‍රකාශ කරන ස්වාමීන් වහන්සේගේ පුද්ගලික මතය අනුව තමයි සිද්ධ වෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශක්මණී ආයතන අවස්ථාවේදී දහම් කරුණු සිහියට නැගී. අසන ලද හෝ සීතන ලද හෝ අත්දකින් ලද හෝ අත්දකින් ලද ආදී කුමක් හෝ දෙකී. ශක්මණීදියා පරියන්කේදී යන අවස්ථා දෙකේදීම ඊළඟට සිටිවිය හැකි එනම් ඊළඟ මොහොතේ සිටිවිය හැකි අසල් ලද හෝ හිතන ලද හෝ මීට පෙර අත්දකින ලද දෙයක් ගැන සියයට නැගී මේ අවස්ථා දෙකම වර්තමාන මොහොතේ හිතපත්වා ගැනීමට බාධාවක් බව එම අවස්ථාවේදීම වැටහි. ඒ පිළිබඳ උපදේශ පතමි. ඇත්තටම මේ අර හිතවිල්ලක ඉන්නවා අහන ලද හිතන ලද හෝ අත්දකින් ලද හිතවිල්ලක ඉන්නවා මම මේ හිතවිල්ල ඉන්න කෙනෙක් අල්ලගන්න කියන එක ඍජුයි සක්මනීදීව පරියන්කේදී. ඒ අවස්ථාවේදී මේ දෙකම වර්තමාන මොහොතේ හිත පවත්වා ගැනීමට බාධාවක් බව ඒ අවස්ථාවේ වැටහි කියන එකට අර්ථකථනයක් ඕනේ. මොකද වර්තමානයේ හිතමින් ඉන්නවනම් වර්තමානයේ හිතමින් ඉන්නවා කියන එක තමයි සතිය කියන්නේ. ඒකේ ඒක සතිය බාධා වෙන්න දෙයක් නැහැ නේ. අපි සක්මණ තමයි බැස්සේ. නමුත් සක්මණේ කඩාන හිත ගිහිලා හිතන. ඉතින් Taman දන්නවනේ දැන් හිතනවා කියලා. ඒක මේ වර්තමානයේ හිත පවතින බවට අනිත් වඩා හොඳ සාක්ෂියක් කියලා මම කියනවා. බාධා වෙන්නේ කොහොමද? මේ හිතාගෙන ඉන්නවා මේ හිතවිලි කියන එක නොයා ඉක්ක්ක් කියලා. එතකොට නම් බාධා වෙනවා. ඔය හිතවිලි එනවා හිතවිලි එන බව දන්නවනම් ඒක ඉති වර්තමානයේ අනිවාර්ය වර්තමානයේ. ඒ නිසා ඒ වැටහීම මේ අර්ථකථනයක් අවශ්‍යයි. කොහොමද Tamanට වැටහෙන්නේ? හිතනකොට හිතන බව දන්න බව භාවනාවට බාධාවක් කියලා එහෙම නැත්නම් වර්තමාන පැවැත්මට බාධාවක් බව වැටෙනවා කියන එක මතියක් කියලා මම කියනවා හිතලුවක් කියලා. නමුත් ආශ්වාස කරනට ආශ්වාස දන්නා වගේම සද්දයක් ඇහෙනකොට සද්දයක් ඇහෙන බව දන්නා වගේම වේදනාවක් දැනනකොට වේදනාවක් දැනෙන බව දන්නා වගේම හිතවිල්ලක් එනකොට හිතවිල්ලක් එනවා දන්නවා වර්තමානයේ තමයි හිත තියෙන්නේ. ඒක පිළිබඳව මේ සැක හිතන එක වාද වෙනවයි කියලා හිතන එක තමයි නීවරණ වෙන්නේ. වාද වෙන්න විය යුතුම නැහැ. නොවෙන්නත් ඉඩ තියෙනවා. ඊගාට ඉංග්‍රීසියෙන් තියෙන්නේ dear bante can the other four uh, nama faculties be utilized as a primary object in the meditation you can use as an object but whether it's primary or not it's a separate issue when we are meditating maybe on the in-breath and out-breath or rising and falling of the abdomen and meanwhile you feel a pain, for example, in your right knee, and then you can take it as an object. Take it as a meditation or meditation object because it is more prominent. It is pulling your attention more than the in-breath and out-breath. So, no harm. You can really make use, you can anchor your attention to the pain and note it as pain, pain, pain. And it is not being labeled as the primary object, but for the moment it is the object of meditation. I can uh, elaborate uh, my question during the uh, uh so this uh, this um, the my answer the, the way I am observing is for vipassana whatever arising is an ob object whether it's materiality or mentality, nama or rupa, uh, whether it is uh, liking or disliking, the choiceless awareness is the basic uh, the terminology using for the meditation. So, you are you aware of whatever rising. But whenever there is no such prominent object, you have your primary object, just like going home. So that is being primary object. Others are called object according to the, uh, the strength of the signal. If yes, uh, how to do while cittanusati? Yeah, the Chittanussati, Chitta, uh, the කායानुපස්සන චිත්තානුපස්සන චිත්තානු සතිපට්ඨාන yeah that is uh, that indicates all the mental aspects because by the time you are uh, physical aspects, for example, in breath and out breath is almost like ceases to exist. So therefore you end up with all the, only the materiality, maybe feelings or perception or volition or fabrications or the mind itself. So when and where it is arising, if you can recognize this is a feeling, this is a perception, this is a kind of fabrication, or this is the understanding, you can take it as an object of meditation in Chittanupassana. And it is not premeditated, but circumstantially, circumstantially you make use the opportunity, whatever arises. So therefore, immaterial, whether it is immaterial, whether it's a nama or rupa. ගරු ස්වාමීන් වහන්සේ ධ්‍යාන ලැබීම වශයෙන් හඳුන්වන්නේ කොමන අවස්ථාවද? ඒ කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. මේක ඇත්තටම අපේ රිට්‍රීට් එකට සම්බන්ධ නැහැ. මොකද අපි විපස්සනා පැත්තේ මේ සතිය වශයෙන් හඳුනාගෙන යන්නේ. නමුත් ඒකෙදී වුණත් මේ ධ්‍යාන ලැබීමට ඕන තරම් ඉඩ තියෙනවා. ඒකට කියන්නේ අර්පණාව කියලා කියන්නේ බැස ගන්නවයි කියලා. බැස ගන්නවයි කියලා කියන්නේ නිකන් උදාහරණයක් වශයෙන් කියනවනම් යම් කිසි කෙනෙක් වීණුන් තටාකයකට ගිහිල්ලා ඉනක් මට්ටමට වතුරේ ඉඳලා එකපාරට ඇතුලේ වාඩි වුණොත් වතුරේ වාඩි වුණොත් තමයි එකපාරට වතුර ඇතුලට ගිය බව තේරෙනවා. එහෙම නැත්නම් අවුව වැටලා තියෙන තැනක් දැකලා එවනේ ඉන්න කෙනෙක් උණුසුම අපේක්ෂාවෙන් අර අවුව ලපේට රිංගනවනේ. රිංගනකොට තමන් උගේ ඇඟට අවුව වැටෙනවා. රත් වෙනවා දැනෙනවා. කෙලින්ම ඉර පේනවා. අන්ධකාරය නැති වෙනවා. එතකොට අන්ධකාරය ඉඳලා මේකට ඇතුල් වීම අර වගේ ලක්ෂණ කීපයකින් පේනවා. ඒ වගේ තමයි හිත තමන් ගත්ත මූල කර්මහත්තාන්ට රිංග ගන්න වෙලාව තමයි අර්පණ අවස්ථාව කියන්නේ. ඒක තමයි ධ්‍යාන ලැබීම කියලා කියන්නේ. ඉතින් ඒක ඉස්සල්ලා ඒක දැක දැක ඉඳලා ක්‍රමයෙන් ලඟ වෙලා ඒක ඇතුළට බැස ගැනීම එක තමයි මේ ධ්‍යාන කියලා කියන්නේ ඒක විපස්සනා වශයෙන් මුත් සිදු වෙනවා. සමත වශයෙන් මුත් සිදු වෙනවා. නමුත් සම්මතේ නම් සමත ධ්‍යාන තමයි ගොඩක් වෙලාවට අර වගේ වෙන් කරලා මේ පොත්පත්වල විස්තර තියෙන්නේ. ධ්‍යාන විපස්සනා වෙදිත් ඒක කෘත්‍ය වශයෙන් නම් බොහොම සමානව ඒ කටයුත්ත සිද්ධ වෙනවා. කෞරී ස්වාමීන් වහන්සේ භාවනාදී අප දකින අත්විඳින දේවල් ස්වාමීන් වහන්සේට කීමට අවශ්‍ය යයි සිතා නැවත නැවත සීකරමින් සිටීම හෝ ලියා තැබීමෙන් ප්‍රපංච කිරීමක් මඤ්ඤණා කිරීමක් නොවේද ඒ ඒ අත්විඳි දේවල් ගැන සිටීමෙනුත් තණ්හාමාන දිට්ඨිය ඇතිවිය හැකි නේද ඔය ඇත්තට මේ තරම් හොඳ ප්‍රපංච පිළිබඳ හැඟීමක් තියෙනවා නම් එහෙම කාටවත් කියන්න ඕන කමක් නැහැ භාවනා දිග යනකොට දිගට යන එකයි තියෙන්නේ කමඨාන් සුද්ධ කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ ඒ වෙලාවට කමඨාන් සුද්ධ කිරිල්ල බාධාවක් Tamanට හොඳට මේ භාවනා කරන වෙලාවේ නැගිටලා කියලා ස්වාමීන් වහන්සේ මට කමඨාන සුද්ධ කරන්න ඕනේ කිව්වොත් එහෙන මොකද වෙන්නේ? බබාට නිින්ද ගියාට පස්සේ තට්ටුක ලැබුවොත් ඔයා බුද්ධිද? මේක දැනගන්න ඕනේ. මේ වෙලාවට ප්‍රපංච කරන්න යන්න එපා. නමුත් මට සැකයක් ආවොත් කොහොමද ප්‍රපංචනේ? මේ ප්‍රපංච නැති කිරීමට ප්‍රපංචය තමයි පාවිච්චි කරන්නේ. ඒක නිසා ඔය ප්‍රපංචකලීසි නැත්නම් වල ප්‍රපංච කරන්න පටන් ගත්තාම ඒක ඉතින් කෙලෝරක් නැහැ. කෞර්ණී ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා ඉදිරියේදී නරක වූ ඇසක් දුටුවා. එවන්නක් හෝ දකින්න ඕනෑම දෙයක් අනිත්‍යක අනාත්මයයි මෙනෙහි කිරීම වැරදිද? නෑ ඒක ඇසක් දුටුවා නම් ඇසක් දුටුව වශයෙන් තමයි දැකීමක් වශයෙන් විතරයි මෙනෙහි කරන්න කියන්නේ. ඒක අනිත්‍යද දුක්ඛද අනාත්ම වෙන්න නම් ඒක විපරිණාමය දකලා ඒක විපරිණාමය දකිනකොට අනිත්‍ය ලක්ෂණේ පේනවා. ඒ අනිත්‍ය ලක්ෂණය බලනකොට නම් අනිත්‍ය වැටහි. එහෙම නැත්නම් ඒක දැකීම කරදරයක් වෙහෙසක් මේ අකමැති දෙයක් නම් දුක්ඛ ලක්ෂණයක් වෙනවා. එතකොට ඒ අනුව යමින් දුක්ඛානුපස්සනාව වෙනවා. ඉතින් මේ එනවා යනවා මේ දේවල් මේක මට පාලනය කරගන්න බෑ කියලා ලොකු චිත්‍රක දකින්නකොට අනාත්ම ලක්ෂණය වෙනවා. එතකොට ඒ අනුව අනිත්‍යනුපස්සනා දුක්ඛානුපස්සනා අනාත්මපස්සනා වෙනවා. නමුත් මේ දැකපු පමණින් අපිට දෙන්නේ දැක්කා කියලා මෙන්න ඒක නික විතරයි. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඒකට වර්ණගන්න යෑමෙන් මේ අර භාවනාවේ සරල බව හුඟා කරට අඩු වෙනවා. අද ස්වාමීන් වහන්සේ සතිය හා සමාධිය අතර ඇති සම්බන්ධතාවය හා ඒ දෙකේ වෙනස පැහැදිලි කර දෙමින් ගෞරවණීය යුතු ඉල්ලා සිටිමි. සතිය තමයි සමාධිය ඇති වෙනට ආසන්න කාරණාව. සතිය යම් වෙලාවක එක දිගට ගියොත් අනිවාර්යයෙන්ම ඒක සමාධියකට යොමු කරනවා. නමුත් සතියෙන් කරන්නේ අරමුණට එළඹ සිටීම, අරමුණට මූණට මුල දාන එක. සමාධියේදී වෙලා තියෙන්නේ හිත ඒ අරමුණ දිහාවට පමණක් ඒකාග්‍ර වෙලා විසිරී යෑමට යන්න දෙන්නේ නැතුව සමතේකටපත් කරනවා. අනිචයිසික ඔක්කොම ඒ අරමුණ දිහාට යොමු කරන එක. ඉතින් ඒ විදිහට සත්‍ය සමාධිය කියන්නේ දෙකම මේ චෛතසික දෙකක්. ඒකට වෙන වෙනම කෘත්‍ය තියෙනවා. නමුත් දෙන්න අතර අර වගේ ප්‍රතිච්ඡ සමුප්පාද සම්බන්ධකුත් තියෙනවා. සත්‍ය හරහා සමාධියට යනවා. ඊට පස්සේ සමාධිය ආපිට සතිය දිනු පවුම් කරලා දෙනවා. මේ එකිනෙකට ප්‍රත්‍ය වෙනවා. ඒක නිසා භාවනාදී මේ දෙකම හොඳ නැත්නම් සෝබන චෛතසික දෙකක් විදිහට තමයි හඳුන්වා දෙන්නේ. කරු ස්වාමීන් වහන්සේ මේ ගැටළු භාවනාවට අදාළ නොවනින් ප්‍රථමයෙන් සමවායද සිටිමි. ජීවිතය තුළ යුග දිවියකට ඇතුල් නොවූ කෙනෙකි. මම මේ ජීවිතය තුළ යුග දිවියට ඇතුල් නොවූ කෙනෙකි. එහෙත් මට ගැටලුවක් ඇත. මා ජීවත් වන ප්‍රදේශයේ එක්තරා තරුණ දියණියක් මා දැක්ක දාපටන් මාට අම්මා යන් වදනින් කතා කරයි. ඒ දරුවාගේ දෙමාපියන් ඒ දරුවාට බොහෝ ආදරය කරති. මේ දරුවා මාව බලන්න නිතර පැමිණේ. මා දුටු මා දින ගන්නාක් නොදුනොත් බොහෝ දුකටපත් වේ. මා ධර්මයේ ගැන මන අවබෝධයක් තිබෙන සසර අනිත්‍ය ස්වභාවය දකින්න කෙනෙකු බැවින් මා මේ දරුවාට ලං නොවි සිටීමට උත්සාහ දරන අතර බැඳීම් වල දුක්ඛිත බවද කියා දෙමි. ගරු ස්වාමීන් වහන්සේ මේ දරුවාගේ හිත නොරිදා මේ බැඳීම දුරු කර දීමට මා ගත යුතු පියවරකමක්ද මෙවැනි ප්‍රශ්නයක් ඔබ වහන්සේගේ උතුම් කාලයට බාධාක් වුණා නම් සමා වෙන්න. ඇත්තටම ඉතින් මෙවුවා Tamange පාලනයකින් තොර වෙන දේවල් මේ වගේම සමාජ සමහරව අපිට නොදැන නොදක වෛර කරනවා. නොදැන නොදැක මේ වගේ බැඳීම් ඇති කරගන්නවා. ඉතින් ඒකෙදී ඒ ඒ මානසිකත්වයට ඒ දරුවට ඒ පුද්ගලයාට අපි කරු කරනවා. යාගට අවශ්‍යතාවයේ සම්පූර්ණ කළා දෙනවා. නමුත් මේ ඉවර කරන්න පුළුවන් හෝ සම්පූර්ණ කරන්න පුළුවන් එකක් නෙවෙයි. දවසක් ਸਰවඥාන්සේ පින්නපාත යනකොට මේ වයසක දෙපලක් කළා අනි අම්බේ මෙච්චර කල් කොහෙද ගියේ අපි මේ බල බලානව හිටියේ කියලා බුදුහාමර ගාවට ඇවිල්ලා ඒක පාට අඳාවැටෙන පටන් ගන්න. ඉතින් පස්සෙන් එන සංගය පටන් අරගත්තා මේ මොකද්ද කොලම කියලා. පස්සේ ඊට පස්සේ කියලා තනවා හෙට දාන්න වඩින්න කියලා දුආන්ද දාන්න වල කියලා තනවා මේට අවුරුදු ආත්ම ගාණක් දිගටම මේ දෙන්න අම්මා තාත්තා වෙලා ඉන්නවා. ඉතින් සාර ඒ තියෙන අර සුහදකමට දැකපු ගමන් කියලාම තියෙන පුතේ කියලා කතා කරලා තියෙනවා. අනේ පුතේ මේ මේ මෙච්චර කාලයක් කොහෙද හිටියේ? අපි මේ කොච්චර බලබලා ඉන්නවද කියලා ඒ ලෙන්ගතුකමක් ඇවිල්ලා තියෙන බුදුජනන්සේ කියලා ඒකට අනුකම්පා ඒ කියන්නේ ඒ අර ඇතිවෙච්ච බැඳීම හරහා ධර්ම ඉන්ජෙක්ෂන් එකක් දීලා තියෙනවා. ඒ ඒ පෙකණිවල හරහාම තමයි දෙන්නේ. දීලා කියන ඔයාටත් මම බුදුම ආදරයක් තියෙනවා. ඔයාට බැරිද රැට නොකයි. මම ඔයාට බුදුම ආදරයක් තියෙනවා. ඔයාට බැරිද පොඩ්ඩක් කළා සක්මන් කරා. මට බුදුම ආදරේ එන්න මයිත් එක්ක යන්න භාවනා කරන්න කියලා කිව්වහම තියෙන්නේ බොක්කෙන් නම් කැක්කුව. එයිනේ. ආවට පස්සේ මට බාර දෙන්න. මම මං කරා. මං කරන්නම් ඊටු ටික. හරි ෂෝක් හඳුර කෑ කියන අම්මෝ කියලා අනගාගෙන ගිහින් ආවම මං මං ඉච්චිත එක බාර ගන්න බය වෙන්න එපා. ඒ කියන්නේ අපිට පාලනය කරන්න බෑ. ඔය සමහර ඉන්නවා පුදුම තරහක් තියෙනවා. ඒ මනස දෙන්නද කිසිම සිද්ධියක් වෙලා නැහැ. ඔගේ තරහයි. මේ වගේ පුදුම මේ වගේ බන්ධනය. ඉතින් ඕවට අපිට මේ මේ මේ සම්පූර්ණ සංසාර චිත්‍රය මේ එක ජවනිකාවයි නෙමෙයි. කොයිට ඉස්සලා කොච්චර ඉස්සර පස්සේ ජවනිකායද තියෙන්නේ. ඒ ජවනිකාත් එක්ක බලනකොට මේක තේරෙනවා. නමුත් මේ ජවනිකාව විතරක් තේරෙන්නේ නැහැ. ඒ නිසා අර චිත්‍රය බලනකොට ඒ ඒ ළමයට බැරි නම් Taman ඒ වෙලාව දන්නවනම් ඒ මානසිකත්වය ප්‍රතික්ෂේප කරන්න ඕ පෙළන්න අපිට අයිතිවක් නැහැ. ඒක කර්ම රැස් වෙනවා. يعني කියන්න ඕනේ ඔයාගේ හැසිරීමේක ප්‍රශ්නයක් නැහැ. මමත් ඒ අනුව මම ඔයාලට දෙන්න තියෙන මෙච්චරයි. අපි එහෙනම් අපි දෙන්නම එකම ආජීවයට වැටෙමු එකෙන් ජීවන රටාවට වැටෙමු කියලා ඒ හරහා ඒ ඒ ඇති වෙන බන්ධනේ හරහා දෙන එක තමයි කරන්න තියෙන්නේ. මේක වැඩි උඟක් ඒ කියන්නේ අත්‍තරම වෙන උත්තර ඇති. නමුත් මේ මට හිතෙන්නේ වගේ මට බාර දෙන්න කියන එක තමයි කියන්නේ. කර්තෘ ස්වාමීන් වහන්සේ මහානාපාන කර්මස්ථානයේ හිත පිහිටවාගෙන සිටින විට අරමුණ තුලින් හොඳ හිත අරමුණ තුල හොඳින් හිත පවත්වාගෙන යා හැකියි. ඒ අවස්ථාවේදී ඉදිරියෙන් ආනාපානෙ වෙන්වි හොඳින් දැනෙනවා. කයත් හිතත්. දෙකට වෙන්වි වාගේ. ඒ අතර ඉදිරියේ විදුලි වංකාවක් කරකැවෙන ලෙස වේගයෙන් වේගයක් දැනෙන අතර කයද එසේ වේගයෙන් කරකැවෙන බව දැනෙනවා. මේ හැම මොහොතකම කය තුල විශාල සැහැල්ලුවක් දැනෙනවා. මේ தත්ත්වයන් භාවනාව හොඳින් කරගෙන යාමක් දැයි පෙන්වා දෙන්න. ඉතින් මේක ඇත්තටම Tamanට චකිතයක් පහල කරන්නේ නැත්නම් මේ දේ ඉදිරියට කරගෙන යන්න තව මට කරන්න ඕනේ කියන ධෛර්ය උනන්දු ඇති වෙනවනම් අනිවාර්යයෙන්ම හොඳයි. නමුත් මෙහෙම අර මේ සියල්ල විසිරී ගිහිල්ලා සියල්ල අලු කොටකට ගලක් අහුවගේ ඇවිසිරකොට තන බයක් චකිතයක් එනවනම් ඒත් භාවනාව හොඳ වෙන්න පුළුවන්. නමුත් Tamanට ඉදිරියට යන්න ගැම්ම ඉන්නේ බයක් ඇති වෙනවා. එහෙම වුණොත් පිළියම් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේක මේ අර පිටියක් ආවට ගියාට පස්සේ අපිට පිටින් එහාට යන්න බෑ. නමුත් ඒ පිටිය තුනි වෙලා දිය වෙලා වලාකුලක් වගේ පැතිරලා ගියොත් අපිට හරහා යන්න පුළුවන්. ඒ වගේ තමයි බලනකොට මේ කියන නාම ධර්ම රූප ධර්ම සියල්ලම මේ ඒක ඝනව පෙන්වුනට ඒක නිකන් මීමැසි පොදියක් වගේ. දුර ළඟ ලබනට බිම්මැස්ස ඇවිසිච්චාම ඒක අතර විතාල ඉඩ තියෙනවා. එතකොට අර ගුලි වෙච්ච මීමැසියත් පොදියත් විසිරිච්ච එකත් බලනකොට භෞතික වශයෙන් වෙනස් හරහා බලනකොට සම්පූර්ණ ඒකේ තියෙන අර ඝන සංඥාව ගැලවෙනකොට හිතා ගන්න බෑ. ඒක නිසා කියවනකොට නම් හිතෙන්නේ භාවනාවේ ඉදිරියට යන්න හිත දියුණු වෙනවා. හිත කර්මන්‍ය වෙන බතිය ගතිය තමයි රචනයේ කියනකොට නම් හිතෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආස්වාස් ප්‍රසවාසයේ සංසිඳු පසු සංසුන්න පැයක් දෙකක් පමණ සිටියක ඔබ වහන්සේ විස්තර කළ පරිදි හිතට සිටිවිලි පැමිණ විට ඒවා වර්ගල යුත්තේ කෙසේද ව්‍යාපාද කාමච්ඡන්ද වශයෙන් කරුණාකර නැවත පැහැදිලි කර දෙමින් ගෞරවයෙන් ආයත සිටිමි. ඒනි හිතවිල්ල ආශාකරන එකක් නම් නැත්නම් ආශාකරන වස්තුන් පිළිබඳව හිතවිල්ල නම් කාමච්ඡන්ද වෙනවා. මේ දේ හොනේ නැත්නම් හොඳයි නුරුස්නා ගතියනවනම් ව්‍යාපාද වශයෙන් තමයි ඉතින් ගන්න තියෙන්නේ. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. ආශාකස සංතිජීමේ අවස්ථාවේ බොහෝ කලක් භාවනා කළ යුත්තේ ඉන්පසු ගත යුතු පෙරකමක්දයි වටහා දෙනෙමින් ඉල්ලා සිටීම. ඒ කියන්නේ මේ සංසිඳන අවස්ථාව තාම අත්දකලා නැහැ. සංසිඳන අවස්ථාවේ ඉන්නවනම් ඉතින් එන්නේ ආහට මොකක් මොකද්ද ඉල්ලන්නේ? ආයෙත් කෙලස් ටිකක් දාගලා දෙන්න කියලාද කියන්නේ? ඒ සංසිඳිච්ච එක නැති කරලා දෙන්න කියලාද කියන්නේ? මෙතන තමයි මේක තමයි ඉස්ලාම කියලා පදිංචි වෙන්න ඕන තැන. ආනායම් පොලිසි ඒකේ පදිංචි වෙන්නේ නැතුව ඊගාට මොකද්ද කරන්න කියලා අහුවට මේකේ පදම් වෙන්නේ නැහැ මේකේ මොරචකම ලබන්නේ නැහැ මේකේ වශී වෙන්නේ නැහැ ඒක නිසා සංසිද්ධීමේ අවස්ථාවේදී හොඳට ඊගා මට්ටමට යන්න ඉස්සලා හිත, කය ඒ සංසිද්ධි මට්ටමේ පුහුණු වෙන්න ඕනේ. වශී කර ගන්න ඕනේ. ඊගාව පියවර ගැන හිතන එකත්ම සංසිද්ධීම අවුල් කරන සුළු. යේන යේනයි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා කියලා තමන් ලැබිච්ච මේ සංසිද්ධි බව ඉඳගෙන ඊගාව දේවල් පතනවායි කියලා කියන්නේ මේක පිළිබඳව කෙනහිල්ල. ඒ නිසා එම නොවෙන්න සංහිඳියාවට ගෞරව කරන්න. සංහිඳියාවට සාදර වෙන්න ඒකට අනදර කරන්න එපා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ හොඳට සක්මන් කර සරචුමත් වී අහන විපර්යංක භාවනාවට ඉඳගතිමි. දිම්මි වැකිලිම ආරමුණු කරගෙන භාවනා පවත්වාගෙන යමි. වරින් වර එන හිතිවිලි මෙනෙහි කර අයින් කළ අයින් කළ මූල කර්මත්තන්ට යමි. නිදි කිරා වැටෙන විට ඒ මෙනෙහි කර අවදීන් සිට මූල කර්මස්ථානයේ නැවතත් යමි. මෙසේ බාහිර වේන සියලු දේ වේදනා, චේතනා හා ධම්මානුපස්සන ලෙස මෙනෙහි කිරීමෙන් එකවර සතර කර්මස්ථානයේ සම්පූර්ණ කළ හැකිද? නැතොත් ඒවා වෙන වෙනම ගැඹුරින් මෙනෙහි කළ යුතුද පහදා දෙන්න. එහෙම ඉතින් ක්‍රමේ තියෙන පැමිණෙන ආකාරය තමයි. එකවර සම්පූර්ණ කරන්න අපිට ඔක්කොම එකවර එන්න කියන්න බෑ. අපිට තියෙන්නේ තමන් ගත්ත මූල කර්මස්ථානයේ ආරක්ෂා කරන අතර ඒකට බාධා වෙමින් එන පැමිණෙන දේ මොකද්ද කියලා ඒක වේදනාවක්ද සංඥාවක්ද ආදි වශයෙන් තේරුම් ගැනීම කරන්න තියෙන්නේ. එතකොට වැලැන හැටියට මැස ගන්නවා කියලා කියන්නේ. එහෙම නැතුව අහවල් තැනදී අහවල් කරන්න ඕන කියලා අපිට ඕන විදිහට කරන්න බෑ. පැමිණෙන දේ අනුව තමයි වෙනස් වෙන්නේ. ඒ නිසා මේ කියාගෙන යන ක්‍රමය හරි. නමුත් මේ හිතවිලි මෙනෙහි කරලා අයින් කරන අදහසක් නෙමෙයි තියෙන්නේ. හිතවිලි මෙනෙහි කරලා දැනගන්න අදහසක් අයින් කරන්න ගියොත් හිතවිලි පිළිබඳව තරහවකුත් මූල කර්මත්තන්න පිළිබඳ ආශාවකුත් පහළ වෙනවා. ඒ නිසා ඒක දිනකොට මෙනෙහි කර දැන ගැනීම පමණයි. එහෙම කරනකොට Tamanට වැඩි වේලාවක් මූල කර්මත්තනේ ඉඳත් පුළුවන් වෙයි. Taman මේ කරගෙන යන වැඩේදී Tamanට පාලනයක් නැහැ. පැමිණෙන බාධා වano පැමිණෙන සංසිද්ධිය අනුවයි භාවනාව මෙහෙවෙන්න අනිවාර්යයි. මෙහෙ වණ්ඩ ගියොත් තමයි ඔය පටලවිල්ල සිද්ධ වෙන්නේ. හොඳයි අපි ඒක වම්න කාලයක් අරගෙන තියෙන ඒ වගේම අපි අපිට ලිඛිත විද්‍යාපත්‍රලා තියෙන ප්‍රශ්න එච්චරයි ඒ වගේම තා පැය භාගයක් විතර අපිට තව සැලසුම් කරපරිදි කාලයක් තියෙන නිසා කාට හරි වෙනත් ප්‍රකාශන එන්ට ප්‍රශ්න තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අවසන් සම්මාස සතියක් සම්පජඤ්ඤයක් දෙක අතර වෙනස පැහැදිලි කර දෙන්න කියලා. දැන් කොච්චරක් දුරට යනකම් දන්නවද නැත්නම් දන්නේම නැද්ද මොනක් අකම විතරයි. දන්නේ ටිකක් කියන්නේ එතකොට මට අහගෙන ඉඳලා ඉතුරු ටික දෙන්න පුළුවන්. සතිය එනේන දේ පවතින දේ ගැන හිත යොමු කරමින් හිටින එක සම්පජඤ්ඤය කියන එක අදහස් කරන්නේ ඒකෙන් මට හිතලා තියෙන්නේ ඒ අපි සක්මනේ නම් සක්මනේ ඉඳලා ඊළඟ ඉරියව්වට මාරු වෙන එක පරයන්කට කියන්නේ පරයන්ට යන ආකාරයේදී අපි සකස් වෙලා යන්නේ කොහොමද වගේ අදහසක් තමයි හිතේ තියෙන්නේ. ඒක සත් සාමාන්‍ය දේ සතියේ සතිමත් වෙන්න වෙලාවට එතනින් මිදලා ඊළඟ ඉරියව්වට යන්නේ වගේ අදහසක් තමයි හිත තුළ තියෙන්නේ. සම්පජඤ්ඤ කියන වචනේ ඒ අදහසත් සත්‍යපට්ඨාන තියෙනවා. සම්පජඤ්ඤ පබ්බේ කියන්නේ ඉරියව්වකින් ඉරියව්වට යනකොට සතිය කඩා ගන්න නැතුව යන හැටි. ඒ වගේම සම්පජඤ්ඤ කියන පදයට ඤ ධාතුවට සංසාපා කියන උපසර්ග පද දෙක එකතු වීම නිසා ඥාණයටමත් කියන්නේ. ඒක නිසා සති සම්පජාඤ්ඤ දෙක සිහි බුද්ධිය කියලා විදිහට තමයි පරිවර්තනය කරන්නේ. සිහිය සහ බුද්ධිය. ඉතින් ඒ මේ ඒ බුද්ධිය ක්‍රියාත්මක වෙන එක තැනක් තමයි එක ඉරියව්වක පවතින සතිය ඊගාව ඉරියව්වට යනකොට අහලා තලා මේ අහලා ගන්න නැතුව අවුල් කරගන්න නැතුව ගෙනියනකොට ඒ නිසා එතෙන්දි පවතින ඥානීය අදහසමුත් කුඩා අනු කුඩා ඉරියාපත වලට මාරු කරනකොට සත්‍ය පැවැත්වීම පිළිබඳවත් සම්පජඤ්ඤ පබ්බේ විස්තර කරලා තියෙනවා. ඒක සත්‍යපට්ඨාන වෙන විශේෂ අර්ථයක්. ඒ කියන්නේ ප්‍රායෝගික සාමාන්‍යයෙන් කියන්නේ සිහි සහ බුද්ධි. සත්‍ය කියන්නේ සිහිය, සම්පජඤ්ඤ කියලා කියන්නේ බුද්ධිය. ඒක මේ ඒ බුද්ධි සාමාන්‍ය පාවිච්චි කරන බුද්ධියත් මේ සම්පජඤ්ඤයේ තියෙන මේ සංසා පාකින උපසර්ග පද දෙක නිසා සං කියන එක විස්තර කරනවා ස්වයම්බු ස්වයම්බූ සපඥාණය තමන්ගෙම පහල කරගන්න බුද්ධිය. ඒක සම්පූර්ණ බුද්ධියක්. ඒකම දිගේ යන්න යන එක පිරණ ගතියක් වෙනවා. මේක අස්මනා අපිට ලබන එකක්. කායෙන් වට ණයට ගත් එකක් නෙවෙයි. පා කියලා කියන්නේ ඒක ප්‍රකාශව ලබනවා. හැංගිලා පැකිලා නෙවෙයි ප්‍රකටව ප්‍රසිද්ධව ලබනවා. ඒ නිසා තමන් විසින්ම ලබන ක්‍රමයෙන් අංග සම්පූර්ණ බහයටපත් වෙන ඍජු අත්දැකීමෙන් ලබන ප්‍රකට දැනීම. ණයටගත් එකක් නෙවෙයි. ඒක භාවනාමය අත්දැකීමක් තමයි ගොඩක් කරාට ලැබෙන්නේ. ඉතින් සතිය තමයි ඒක මේ ලබා ගැනීමට ආසන්න වෙන්නේ. එතන සතිය, සමාධිය, ප්‍රඥාව කියලායි. යන්නේ මේ සතිය සමාධිය දෙන සමාධිය ඔය ඇති හැටිය දැක ගන්න පුළුවන් වෙනවා. නිසා ඒවා සතිය තමයි කල යුත්තේ. ඒකට ලැබෙන ලාභය තමයි සම්පදන්. සතිය වන්නකොට සම්පජඤ්ඤය තමයි ප්‍රතිලාභයක් විදිහට ලැබෙනවා. කරගෙන යන කෙනෙක් මෙම වැඩමුළුවට එන්න අදහස් කරන් ඉන්නවා. ඒකට එයා මෙහාට આવොත් කරන්න ඕන ආලපාසි භාවනාව විතරයි නේද? මේ අපි ඇත්තටම මේ සත්‍ය පැවැත්වීම තමයි කරන්නේ. මේ සතිය සඳහා ආනපන හෝ පිම්බි මැකිලිම පරියන්කේදී සක්මන් කරනකොට පියවර වශයෙන් කරනවා. ඒක ඒ වුණාට ඒකේන ආනාපාන සත්‍ය මෛත්‍රී භාවනා ඉගෙන ගන්න මෙහෙනවනම් උනන්දු කරවන්න වටින්නේ දැනට හොඳට ආනා මෛත්‍රී භාවනා කෙරෙනවනම් ඒ ඇවිල්ලා වැඩකුත් නැහැ. ඉදිරි ඉඳගෙන කරත හැකිනේ එහෙමනම්. දැන් කරන්න තියෙන්නේ සත්‍ය මෛත්‍රී භාවනා කරලා ඒකේ නිවන් දකින්න බෑනේ. අපි කවදා හෝ මෛත්‍රී භාවනා කියලා විපස්සනාට වැටෙන්න එපායි. අපිට පුළුවන් මේ වැඩමුළුවේදී මෛත්‍රී භාවනා යම් කිසි මට්ටමකට දියුණු කරලා ඒ මෛත්‍රී සමාහිත හිතෙන් ආනාපානයට දාන්න. ඊට පස්සේ නැත්තම් බිම්බි මැකිලිමට දාන්න. එහෙම නැත්තම් සක්මන් භාවනාවට දාන්න. එහෙම නැතු එයාට මෛත්‍රී භාවනාවම සම්මේ සමෘද්ධ වෙනවා නම් ඒ මේකට આવොත් එහෙම අවුල් වෙන්න ඉඩ තියෙනවා. නමුත් මෙහෙදි කරන්න පුළුවන් වෙන්නේ සමද පූර්වංග විපස්සනාවට ඒ සමා මෛත්‍රී භාවනාව පදනම් කරගෙන විපස්සනාවට හරවන්න උදව් වෙන්න ඉඩ තියෙනවා මේ වගේ වැඩමුළු. මන්තේ Could you please um, review the five aggregate? I only recall four in both uh, Pali and English please. Um, the Rupa Vedana Sanya Sankara. Oh. five, what do you mean five faculties? No, no, five aggregates. Five aggregates. That is what uh, Rupa, Rupa aggregates Vedana Sanya Sankara Vijnana. Yes, the five hindrances. Hindrances. Yeah, it is in Pali, Kamachanda, Vyapada, Teenamidda, Uddhacha, Kukutta, Vichikicca. In English, it is sensuous desire, hatred, sloth and torpor, uh, remorse and excitement, and doubts. Is the term of excitement, please? What is the term, Bali term of excitement? Bali term for? of excitement. Excitement that uddhacha. It is not, it's a dispersed mind. It is a, uh, a uh, disturbed mind, dispersed. සම්මාස පරියෂ්ඨාන්ත මාර්ගයේම සම්මා දිට්ඨිය ගත්තොත් ඒකත් ක්‍රමක්‍රමයෙන් දියුණු වෙන එකක් කියලා මම හිතනවා. ඒ කියන්නේ අන්තිමට සම්මාදිට්ඨිය හරි සත්‍යයට එනකොට ඒ කියන්නේ මාර්ගඵල ලැබෙලයි කියලා මම හිතනවා. ඒ කියන්නේ එහෙමනම් අවස්ථාව අනුව කොයි විදියකද සම්මාදිට්ඨිය යෝගාවචරයේ වැඩෙන්නේ? දිට්ඨි දිට්ඨි කියන චෛතසිකේ ඒක මේ ප්‍රධාන වශයෙන්ම ප්‍රඥා වශයෙන්ම තමයි පෙන්වන්නේ ඥාන පඤ්ඤා උත්පාදි විද්‍යා උත්පාදි ඒකෙදි ඒ වචන සෙට් එකේ ගත්තත් ඒ ඔක්කොම සමාන විදිහට දකින්නේ යහ දැක්ම ප්‍රඥාව සංසන්දනාත්මක නුවණ ඒ නිසා ditthිචෛතසිකේ වැටෙන්නේ ප්‍රඥාචෛතසිකේටම ඥානීය මේ වැඩෙන විදිහට අපි ගත්තොත් මීමන්සා ඉන්ද්‍රිය මීමන්සා ඉර්ධිපාදය ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බලය එතනින් ගියාම සම්මාදිට්ඨි ඒගේ පස්වලක වගේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල පෙන්ලා දීලා තියෙනවා ඉස්ලාම තියෙන විමසුන් නුවණ. විමසුන් නුවණෙන් ඇවිල්ලා නිවන ධර්ම කපම් මොකද කරන්නේ? සත්‍ය වෙන්නම් මොකද කරන්නේ? අඩු නම් මොකද කරන්නේ කියලා දැනගන්න ප්‍රඥා ඉන්ද්‍රිය ඊට පස්සේ ප්‍රඥා බලයේ බවටපත් වෙනවා. Taman ප්‍රඥාව නැහැ කියලා දැනගත්තත් නොසැලෙන ගතිය. තියෙනවනම් කමන්නේ නැත්තම් කමන්නේ කියලා ඊට පස්සේ බොජ්ජංග වලත් එනවා සම්මා ධම්මවිචේ සම්බොජ්ජංග. ධම්මවිචේ කියලා කියන්නේ ධර්ම කරුණු ගල්පලා බලලා මේ සංසන්දනාත්මක විචක්ෂණ බුද්ධිය දා ගන්නවා. විචක්ෂණ බුද්ධිය දානවා කියලා කියන්නේ අවස්ථාවක් දුන්නාට පස්සේ වාසිතන කොහෙද කියලා ටංගල් අල්ලද හැකි මේ පැත්තට යන්නයි තියෙන්නේ. මේ පැත්තට යන්න හොඳ නැහැ කියලා දෙක කෙරීම හොඳට විවේකීව බලන ඉඳලා ඕජාව තියෙන පැත්තට යනවා. වැලපැන හැටියට බැස්ස ගන්නවා. ඒකට කියනවා මේ ධර්ම විචය කියලා ඊට පස්සේ සම්මා දිට්ඨි සම්මා දිට්ඨි කියලා කියන්නේ නොසැලෙන ගතිය දේවල් දැකපුවම කලබල වෙන්නේ නැතුව හොඳට විවේකීව බලලා තමයි ඊ타මත්ව වාසිදායක තමයි ඊ타මත්ව ප්‍රතිඵලදායක දේ හැල හැප්පීමකින් තොරව ලං වෙන්න පුළුවන් එතකොට ඒ අනුව මේ මනුෂයාගේ සංකප්පය හිතුම් පැතුම් වෙනස් කළ දෙනවා ඇත්තටම හිතුම් පැතුම් හරහ තමයි සම්මා දිට්ඨියටත් එන්නේ සම්මා දිට්ඨිය හරහා යතුම් පැතුම් වලටත් යනවා ඒ නිසා ඔය මේ අපි දැනගත්ත විදිහට සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල හය පොලක් මේ ප්‍රඥාචෛත්‍යකේ අවුලන්න පුළුවන් ඒකේ අවසාන එක තමයි සම්මා දිට්ඨි වශයෙන් පෙන්වන්නේ ඒ සාමාන්‍යයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක දාන්නේ ප්‍රඥා මේ ශික්ෂා විදියට ප්‍රඥා විදියට ගන්න සම්මා දිට්ඨි සම්මා සංකප්ප ඉතින් ඒක අර මේ පෙනී හිටින ආකාරය දෘෂ්ටි වර්ගයෙන් තමයි දෘෂ්ටියක් විදිහට තමයි පෙනී හිටින්නේ ප්‍රඥාව වශයෙන් ගිහිල්ලා වැඩිලා මේරුවාට පස්සේ ඒකට කියන්නේ දෘෂ්ටියක්. දිට්ඨිය කියලා කියන්නේ ඇත්තටම මිච්ඡා දිට්ඨිය වල නැතිකම. දැන් භවනාවේ අපි සතියෙන් අවශ්‍ය වෙනවා. තව ලංකලා කතා කරන්න. සතියෙන් භවනාව අපි කරගෙන යනවා. මේ අවස්ථාව එක්තරා තරමක දුරකට පවත්වාගෙන යාමේදී ශරීරගතව තිබුණු දැඩි රෝගයක් වේදනා සහිතව තිබුණා නම් දීර්ඝ කාලයක් ඒ භාවනාවෙන් සුව අපට හත් වෙලා තියෙනවා කියලා අපිට දැනෙනවා සම්පූර්ණයෙන්ම 95කට වඩා එහෙමනම් ඒ රෝගයට ප්‍රතිකර්ම කළ යුතු වෙයිද? <laughs> ඒක නොකෙ යුතුද මට ඇත්තට ප්‍රකාශෙච්චර පැහැදිලි නෑ මම නැවත කිව්වොත් භාවනා කරගෙන යනකොට Tamanට නිදන්ගතව යට වෙලා තිබුණු රෝගයක් මතුවෙනවා සුවපත් වූ සුවපත් වුණා නම් සුවවිති එකක් නැවත මතුවෙනවා මේ මතුවෙන කියලා නෑ මේ වේදනාවක් තිබුණා ඒ වේදනාව මේ භාවනාවේදී සුවපත් භාවයට පත් වුණාට පස්සේ මේ වේදනාවට මම ප්‍රතිකර්ම කළ යුතුද නෑ ඒක ඇත්තටම මේ මම නැවත ප්‍රශ්නේ උච්චාරණය කරනවා මොකද මේ ඇහෙන්නේ නෑ මේ ඉතින් මයික් එක කෙලින්ම තියලා කියනොනම් ඇහෙනවා. කමන්නේ. ඒ කියන්නේ භාවනා කරගෙන යනකොට Tamanට ශරීරයේ තියෙන සාමාන්‍ය රෝගයක වේදනා රෝග ලක්ෂණ මතුවලා භාවනාදී සුව වෙනවා. කාණ දෙන්නේ සුව වෙනකොට අපි මේ වගේ වැටතනක ඉඳලා ගෙදර ගියාට පස්සේ ඒක ඒ රෝගේ ලක්ෂණය වෙදකම් කරන්න ඕනේ. ඒ ලෙඩේට වෙදකම් කරන්න ඕනද කියන එක ඉතින් ඒක ඇත්තටම මේ මේ හරියටම එකෙල්ල කියන්න අමාරුයි. නමුත් සමහර වෙටක නම් කිසිම ප්‍රතිකර්මයක් කරන්න ඕන තමන්ට චිත්ත විශ්වාසය ඇති වෙන්න පටන් අර ගන්නවා මේ රෝගේ ඕක ලක්ෂණ යන්තමට තිබුණත් මැදට තිබුණත් උග්‍ර වුණත් මට හරහා යන්න පුළුවන්. සමහර ඒවා එනවා රෝග ඍතුවට. සීත ඍතුවටයි එන්නේ. ඒ සීත ඍතුව භාවනා කරලා සමීප වුණා. නමුත් උෂ්ණ ඍතුවට එන රෝග නැත්නම් ඊගා ඍතුවට යන්න මේක මොනවා වේද කියලා කියන්නේ. රෝග චක්‍ර තියෙනවනේ. ඍතුවට අනුව වෙනේවා, ආහාර අනුව වෙනේවා, කර්ම අනුවෙනවා නිසා ඔක්කොටම මේක පොදුවේ කරන්න කියන්න අමාරුයි. නමුත් එකක් කියන්න පුළුවන්. භාවනා කරනකොට රෝගෝට ඔරොත්තු දීමේ ප්‍රතිශක්තිය වැඩෙනවා. කොයි දේ ආවත් කලබල වෙන්නේ නැතුව ප්‍රතිශක්තිය වැඩෙනවා. ඒක වේදාටත් ලේසි, බේතටත් ලේසි, උපස්ථායකටත් ලේසි, Tamanටත් ලොකු ඉතුරුවක්. ආරෝග්‍ය පරමාලාභ කියලා. මොකද නැත්නම් අපි ලෙඩේට කලබල වුණොත් ඒක වෙන ලෙඩක් වෙනවා. උපස්ථායකට තමයි අපි බෙහෙත අහන්නෙත් නෑ, දොස්තරටත් තමයි අපි ඉවරයක් නෑ. අර භාවනා කරනකොට වෙන්නේ මෙවට දැඩිශේ කලබල වෙනවා වෙනුවට මේ රෝගෙ එන්න මේපාය කොහෙන් හරි මැරෙන්නත් එපායි මේ. හැමදාම ඔය කොච්චර කෙරුවත් මේක අලි වාතයක් වෙනවා මැරෙන මිනිස්සු කියන හය මෙඩික මෙඩික ඉන්න ගියාම දැන් ලොකුම ප්‍රශ්නේ තමයි මේ මරණය නිර්වචනය කරන්නේ. මරණ කියන්නේ චිත්තක්ෂණයක්ද ක්‍රියාවලියක්ද මොලේ මරණයේද හෘද වස්තුවේ මරණයේද? යාත්‍යන්තර වශයෙන් කිසියම් නැහැ එකඟතාවයක්. ඇමරිකාක්ෂා ජනපදයේ ජනපද අතරත් එකඟතාවයක් නැහැ. එක එක ජනපද එක එක විදිහට අර්ථකථනයක දීලා කියනවා මරණය කියන්නේ මොකද්ද කියලා. ඉතින් ඒ වෙලාවේදී ඒ යන වැඩවලදී මම මේ ඊයේ පෙරලා කියව පොතක් මොලේ මැරිලා හඳ ජීවත් වෙනවා අම්මා බඩි. බබා හම්බ වෙනවා. ලෙඩ මැරෙනවා. ශරීර ඔක්කොම වැඩ යනවා. ඒ කියන්නේ ආහාර ගන්නවා, මල මුත්‍රා පිට වෙන ඔක්කොම නෑ. මොලේ මොනවත්ක්ම නෑ. සම්පූර්ණ නිින්ද ගිහිල්ලා වගේ මාස ගාණක්. ඉතින් අර මේ දරුගඩ මෝරන. මන්දට බබා ගත්තට පස්සේ ඉක්විපෙන්ස් කරේ වඩා ඉතින් මැරලා යනවා. මේක ඕපපාතික නෑ. මේක මවුස් මව්පිය දෙන්නගේ සම්බන්ධතාවය ඇති වෙලා තියෙනවා. අම්මා කොමයකට යනවා. ඉතින් කොමයට දොස්තර කියනවා මැරිලා ඉතින්. නමුත් ඇඟ සීතල වෙන්නේ හොඳ නිින්ද කිරි වගේ තියෙනවා. මේකේ ප්‍රශ්න වෙලා තිබිලා තියෙන්නේ එතකොට දරු ගැබට මාස 8ක් විතර වෙලා. සමාන ගානකින් වැඩේ හැරෙන ඊපස්සේ වෛද්‍ය ප්‍රතිකර්ම නැත්නම් උපස්ථාන වෙලා තිනවා දරුවා හම්බ වෙලා. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ ඔය මේ ප්‍රශ්නකට මම කෙලින්ම සම්බන්ධයක් නැහැ. නමුත් නෙදර්ලන්ඩ්ස් වලයි කරලා තියෙනවා. ඒගොල්ලෝ ලියලා තියෙනවා මම මේ විදිහට මොලේ මැරිලා ගියොත් මගේ අංගෝපාංග අරගෙන කාටට දෙන්නේ කියලා. අසං කළා තියෙනවා. ඒ කිය අසං කරලා පස්සේ දොස්තර මහත්තයා තීන්දුව කරන්න වෙනවා. මොලේ වැඩ කරන්නේ නමුත් ලෙඩා සීගන්ති කරන්නේ නැතුව කපන්න බැහැ. මුල් ඇනස්තීසියා දෙන්න ඕනලු උපකරණ අයින් කරන්න. ඉතින් ලෙඩ හරියට මැරලා නම් ඇනස්තීසියා ඕන කරන්නේ දැන් ඊට පස්සේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ සඳහා මැරීමක් කරන්න වෙනවා. ලෙඩ හරියට මැරිලා නැහැ. මේක එලිවෙච්ච ගමන් දැන් මේ අංගෝපාංග දෙන්න ලයිස්ට්ව සීග්‍රෙන් බහින්න පටන් ගන්න තියෙනවා. කවුරුත් වැඩි කැමති නැතුළු ඒක දෙන්න. ඒක නිසා මේ රෝග සුව වෙනවා. එහෙම නැත්නම් මේ මරණාසන්න මොහොතදී කරන උපස්ථාන ඒවා පිළිබඳව මේ අපි එන්නේ එන්නේ निराවුල් වෙන තැනකට නෙවෙයි යන්නේ. එන්නේ එන්නේ අවුල් වෙන තැනකට හොයන්න හොයන්න යන්න යන්න යන්න මේ අවුල් වුණා. ඒක නිසා මේ මෑණියගේ ප්‍රශ්නට යන්න පටන් අරගත්තොත් තමන්ගේ භාවනාකදී යම් යම් රෝග ලක්ෂණ නැති වුණාට රෝගයක් කියලා කියන්නේ ඒක හේතුක දෙයක්. හේතු රාශියක් තියෙනවා. ඒක හේතු රාශියෙන් අනිත්‍යව කිපුණොත් වෙන විදිහකට මේක මතුවෙන්න පුළුවන්. නමුත් ඉතාමත් වැදගත් දෙයක් මම හිතනවා අපි දොස්තර මහතුරු ඉන්නවා අවශ්‍ය කරන්නේ ප්‍රතිශක්තිය. ප්‍රතිශක්තිය තියෙනවනම් බෙහෙත් නොකර වුණත් දරන්න පුළුවන්. එහෙම නැත්නම් බෙහෙත වුණත් ඒකට උදව් කරනවා. ප්‍රතිශක්තිය නැත්නම් හිග ප්‍රතිශක්තිය බෙහෙතෙන් මේ ප්‍රතිස්ථාපනය කරන්න බෑ. කවදාවත් බෑ. අවශ්‍ය කරලා තියෙන ලෙඩා මේ දුක පිළිබඳව එළඹෙන ගතිය ඒක ඉතින් බටහිර ලෝකයේ ඇත්තේ නෑ. මොකද භාවනා කරනකොට අනිවාර්යයෙන්ම ඒ තමන්ගේ දැරීමේ ශක්තිය ප්‍රතිශක්තිය වෙන තමයි తాදී ගුණය ඉවසීමේ ශක්තිය වැඩෙනවා. ඒක කොච්චර වැඩුවත් කමක් නෑ. ඒකයි බුදුසසුන් වහන්සේ ආරෝග්‍ය පරමලාභ කියලා කියන්නේ තමන් ඒ වැඩ කරගෙන යනකොට ඒ සැකයක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් බෙහෙතක් කරත් හොඳට අහනවා ඒ මොකද Tamange හිත ආතුර වෙලා නෙවෙයි කියන්නේ. හිත තියෙන්නේ බොහොම ඕන දෙයකට මුහුණ දෙන ශක්තිය. ඉතින් ඒක තමයි මම හිතන්නේ මේ භාවනා කරන ආධ්‍යාත්මික පැත්තේ ඉන්න කෙනෙකුට Tamanට ලැබෙන ධර්ම ආරක්ෂාව කියලා කියන Tamanට ලැබෙන ප්‍රතිලාභෙ වෙන්නේ ඒක තමයි. නමුත් ඒකෙන් ස්ථිර වශයෙන්ම කියන්න බෑ මේ ළඟදී විශේෂයෙන්ම ওই මානසික රෝගවලදී ඔක ටිකක් කොයිතරම් දෙසියුම් වෙනවා. සමහර වෙලාවට ඒ මානසික රෝග තැම්පත් වෙන ගතියක් පේනවා භාවනා කරනකොට. නමුත් ආයෙසරයක් එන්න පුළුවන්. ඒක නිසා 100%ක් භාවනාවෙන් මේක කරන්න පුළුවන් ද කියනකොට මම දැක්කගේ ආටිකල් එක meditation and medication කියලා. බෙහෙතුත් ඕනේ, භාවනාවක් ඕනේ. එකකට 100%ක්ම දෙන්න එපා. කොහොම හරි කරලා මොකෙන් හරි මාරු කරගෙන ඉවර වෙනකම්ම වෛද්‍යවරයාගේ සහාය අරගෙන භාවනාවේ සහාය අරගෙන යන්නේ එකයි කරන්නේ. ඒක මේ ඉච්චරම අපි කොළමල වෙන්නේ නරකයි මේ සියල්ලම භාවනාවෙන් කරන්න පුළුවන්. ඒ වගේම කොළමල වෙන්නේ නරකයි සියල්ලම වෛද්‍ය විද්‍යාවෙන් කරන්න පුළුවන්. අපි තියෙන දෙකම අරගෙන දෙක කෙරෙහිම මානව අනුකම්පා පැත්තෙන් බලලා කරගෙන යන එක මේ මහසි භාවනායකේ තියෙනවා වෙනම පොතක් මුද්‍රණය කරලා ධම්ම තෙරපි කියලා භාවනා කරනකොට රෝග සුවිච්චේව ලෝකේ හැම තැනම වෙච්චේවා එකතු කරලා. ඉස්තිරදම සනීප වෙච්චේවා නමුත් රෝග ලක්ෂණ වැළැක්වී වෙච්ච ප්‍රමණින් ඒ වගේ හදිසි නිගමන වලට එන්න අමාරුයි. සෞන්දර්ස දැන් රෝහල් ගත වෙලා ඉන්නකොට ලෙඩෙක් මරණාසන්න ලෙඩෙක් රෝහල් ගත වෙලා ඉඳදී උෂ්ම නැතුව යනවා. අවසාන අවසාන අවස්ථාවට මේ නැතුව ගියාට පස්සේ අපි වෛද්‍යවරුන්ට දැනුම් දුන්නාම ඒ අය ඉක්මනට ඇවිල්ලා නැවත කිසිම සවස්නය ලබා දෙන්න කියලා නොයෙකුත් උපක්‍රම යොදනවා. ඉතින් ඒ උපක්‍රම යොදන අවස්ථාවේදී අර රෝගියාගේ මරණාසන්න අවස්ථාවේදී එයාට පහළ වෙලා තිබිච්ච යම්කිසි චිත්තක්ෂණයක් වෙනස් වීම යන්න පුළුවන්කමක් වෙනවද අර නැවත ලැබෙන අර કૃතිම ශ්වසනයේදී ලැබෙන පීඩාවන් නිසා ඒක තමයි මම කිව්වේ ඒක පිළිබඳව කාටවත් කියන්න බෑ විදාගේ තමයි ශරීරයේ ප්‍රතිචාරය දක්වනවා මනසෙන් අත්විඳිනවද නැද්ද දන්නේ නැහැ එතකොට නැත්නම් විඥානයේ ඉතල තියෙනවද නැද්ද කියන්නේ අපි දන්නේ නැහැ ඒක පිළිබඳව දැන් ඉස්සරහට හරියට වෛද්‍ය විද්‍යාත්මක තොරතුරු ලැබෙනවා මරණපෑය අධ්‍යක්ෂින් ඒ වගේම ශරීර කොටස් දන් දීම නිසා ඒ වගේම මේ ඔය වේදනානාශක ප්‍රශ්න නිසා ඒක නිකන් හරි මේ මරණේ සමාජලට මේ අනේක විනාඩි ගාණක් නෙමෙයි මාස ගාණක් තුර වෙන්නේ ඉතින්. ඉතින් මේ උපක්‍රම නිසා රෝගියා චිත්තක්ෂණේ වැඩෙනවද දීර්ඝායුෂ නැද්ද නැද්ද කියලා කියන්න බෑ. ඒකදී ඔය විනය අටුවාවේ සඳහන් කරලා තියෙනවා අපි මේ ළඟදී කියුවා ලෙඩා හොඳටම ආසන්නයි ආසන්න වෙනකොට භික්ෂුන් වහන්සේ තමක් ළඟට ගිහිල්ල ඉවර වෙලා ඒ මනුස්සයාට කියනවා ඔබතුමා ඉන්නකම් හොඳට බින්දහම් කරානේ. දැන් මෙතන ඉන්නේ මහා කරදරේනේ. ඔයිට වැඩි හොඳ නැද්ද මැරණ එක කියලා. කියපු නිසා ඒ යෝගාවචරයට ඒක ඇහිතිලා කන්න නැතුව අතාරිනවා. ඉතින් කල්ැතුව බැරනොත් කියපු භික්ෂුව මරණ මරණ මරණයක් ඇති කරපු අකුසලී සිද්ධ වෙනවා. භික්ෂුත්වේ නැති වෙනවා. භික්ෂුවකට පරාජිත වෙනවා. ඒ මොකද යාට මානසික වටනවා. ඒ සමාඩ කරුණාවෙන් කරන්නේ. මේවා මෝඩ කරුණ ආයිති බුද්ධ ජනසී කියලා කියන එක හරියන්නේ එහෙම වෙලාවට කියන්න තියෙන්නේ මේ වගේ වෙලාවට බුද්ධ බුදුන් පිළිද අදහන එක ධර්මයේ අදහන එක සංඝයා අදහන එක කායනුපස්සනාව අදහන එක. හරි ලස්සනට ඒකේ පොයින්ට් එක පෙන්ලා දීලා තියෙනවා. බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයත් කායනුපස්සනාවයි අදහගන්නේ කියලා. උඹට තියෙන වේදනාව ගැන හොඳට එළඹ වාසය කරනවා. දෙයියෝ ගැන හිතන්න යන්නත් එපා. අනම්මනම් මොකක්වත් නැහැ මේ කයට. එහෙම නැතුව මොන දේ කරන්න ගියත් ওই විදිහට උදව් කරලා ඉවරලා දික්ුණත් අර විදිහට වචනක් කියලා කෙටි වුණත් ඒක භික්ෂුවකට නම් ගැලපෙන්නේ නැහැ කියලා කියනවා. භික්ෂුවකට දික්වීම ගැන නෙමෙයි කරපත කරන විශේෂයෙන්ම කෙටිවීම කෙටි වුණොත් මේ චිත්තක්ෂණයක් හරි කෙටි වුණොත් ඒ විදිහට තමයි අපිට දික්වීමත් බලන්න වෙන විදිහකට කරන්න විදියක් නැහැ. ඒ දික් වෙන්නේ පනද එහෙම නැත්නම් මේ ভেජිටබල් මේ නිකන් යන එකද කියලා කියන එක වෛද්‍ය විද්‍යාවෙන් කරන්න බෑ. ඒක මේ මරණපයේ අද්දකීම් මේ වගේ කරන කට්ටිය මෙතන පුංචි අවස්ථාවක් තියෙනවා කියලා කියනවා. නමුත් සම්ප්‍රදාන කුල වෛද්‍ය විද්‍යාව මේක තාම පරීක්ෂණයට ලක් කරලා නැහැ. අපි දොස්තර මහත්තයාට දෙමුකෝ අහන්න මේ මොකද කියන්නේ කියලා. මේ අනුන්ගේ හරක් බල බල ඉන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ ප්‍රධාන වශයෙන් මොලේ කියලා ගත්තාම අපිට මේ ඔය ප්‍රශ්නේ ඇති වෙන්නේ මොළ දණ්ඩේ ක්‍රියාකාරීත්වය පවතිනවා නම් හાર્ට් බීට් එකයි ශ්වසනයයි පවතින. මොලේ බාහිකේ සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි අර EEG එකක් කරොත් ඒකේ ස්ට්‍රේට් ලයින් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොලේ බාහිකේ සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත වෙලා හැබැයි මොලේ දණ්ඩ වැඩ කරන නිසා heart එකයි breathing with පවතින දැනට දැනට patient කෙනෙක් ඉන්නවා අපේ මේ සුමාන 4මාරක් දැන් මොලේ බාහිකේ සම්පූර්ණයෙන්ම ගිහිල්ලා මාළදිවේ ඉන්නේ patient කෙනෙක් දැන් මේ patient ගේ ventilator එක ගලවන්න අපිට බෑ මොලේ බාහිකේ සම්පූර්ණයෙන්ම ගිහිල්ලා හැබැයි heart එක වැඩ කරනවා ටියුබ් එකක් දාලා තියෙන්නේ මැෂින් එකෙන් ගලවලා තියෙන්නේ හරියෙන් උස්ම ගන්න. මල පහ කරනවා ඒව ඔක්කොම සිද්ධ වෙනවා. ඒක අර මොලේ දණ්ඩ වැඩ කරනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් brain dead කියන concept එක එන්නේ මොලේ දණ්ඩ මරනවා. ඔව්. ඒ කියන්නේ අර මං කියෝ පොත්වල සඳහන් කරලා තියෙන්නේ මොළ දණ්ඩ අපි ඇමතිවරයෙක්ද කොහෙද තියෙන්නේ මොළ දණ්ඩ තියෙන්නේ. මොලේ දණ්ඩ ඒකේ අවසානයේ තමයි මනුෂ්‍යගේ ප්‍රාග් අවස්ථාව එහෙම නැත්නම් උරග අවස්ථාවේ මොලේ තියෙන්නේ. ඒක උඩ තමයි එක එක එක එක පරිණාම වෙමින් පරිණාමයේ අන්තිම එක තමයි මනුෂ්‍යයාගේ දියුණුවම කැල මේ ෆ්‍රන්ටල් ලෝබ්ස් එක. ඒක ඉතින් හානි වෙනවා. ඒක හැන්නට උරගයා ජීවත් වෙනවා තා. ශිෂ්ටාචාරයේ උග්‍ර මනුෂ්‍ය අවස්ථාව නෑ නමුත් සත්ත්ව ප්‍රාණී යනවා. ඉතින් අන්තිමට මොල දණ්ඩෙන් ක්‍රියාත්මක වෙනවා නම් මෙහෙන් එන හැම සංඥාවටම එයා උත්තර දෙනවා. ඒ දීතිපතා කරන අනිච්ඡානක පේශින්ගේ වෙන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. හුස්ම ගන්නවා මේ මේ බුරුණ පෝෂය වුණත් වෙනවා. දරු බොක්ක වුණත් වැඩෙනවා. මල පහ කරන ඔක්කොම වෙනවා. ඉතින් එතකොට සමහරු කියනවා heart beat එක අවසාන කිරීමනේ කියලා. සමහරු කියනවා මොලේ අවසාන කිරීම. මොලේ කිව්වත් frontal lobe එකද එහෙම නැත්නම් මැදට ඇවිල්ලා තියෙන stem එකද කියන එක උග දෙනෙක් කියන්නේ stem එක තමයි. يعني අර වාක්‍යය එහෙම ලියලා තිබුණා EEG flat කියත්. EEG මේ graph එක flat කියත් ලෙඩාගේ ඇඟ රත් වෙලා කියනවා. ලෙඩා හොඳට ඒක නිින්ද ගිහලා වගේ ඉන්නවා. උත්තර දොර කියනවනම් මවට පුළුවන් දරුව ගැප රකින්න. ඉතින් මේක මේ පිළිබඳව අවස්ථාවේදී විනිශ්චය කරන්න බෑ. මේක මරණයද කියලා අන්තිම හැබැයි හරි එක්ස්පෙන්සිව්. මේ වැඩ පිළිවෙලෙදි සෑහෙන වියදමක් යනවා. තව කෙනෙක් ඉදෙන්න ගන්න දෙන ඇඳත් නැහැ. ඒ වගේම සමහරලාට ගොඩ එන්නෙමත් නැහැ. මේ සමහ එක තැනක තියෙනවා මේ ඒ මේ අංගෝපාංග ගන්න තීන්දුව කරපු එක්කනේ දොස්තර කියනවා බ්‍රේන් ඩෙඩ් කියලා. මහත්ය ඇවිල්ලා කියනවා ඒ වුණාට සමහරවිට පණෙන් ඉඩ තියෙනවා. මේ අම්මන්ට ඒක ඇහෙනවලු මේ මේ මේ ට්‍රාන්ස් එකේ ඉඳද්දි. ඊට පස්සේ දොස්තර මහත්තයා දොස්තර මහත්තයාට බලයට වැඩි මහත්තයා කතා කරලා කියනවා තමන්ගේ ස්වාමියා බෑ බෑ මේ මොනවක්වත් කරන්න බෑ මෙයාට පණ දෙන්න. ඊට පස්සේ කොච්චර දෝ මාස ගානකට පස්සේ පණ එනවා. ඇවිල්ලා කියනවා මට ඔය දෙන්න කතා කරන්න ඇහුණයි කියලා. ඉතින් ඒකෝට හරි හරි අසරණයි මේ මහත්ය හරිද දොස්තර මහත්ය හරිද නැත්තම් මේ මනසේ ලියපු විල් එක හරිද අන්තිමට දීලා තියෙන විල් එකේ තියෙන මම මැරෙනොත් මගේ උපකරණ ටික දෙන්නේ කියලා. ඒ මැරෙන්න උපකරණ ගන්න උපකරණ සීතල වෙනකන් හිටලා බෑ. ප්‍රශ්නියෙන් ගන්න ඕන. ප්‍රශ්නියෙන් ගන්න ගියාම ඇනස්තීසියා දෙන්නේ. ඉතින් මැරිච්ච එක නෝ නම් මොකටද ඇනස්තීසියා දෙන්නේ? ඒක හරි හරි මැරෙනවා කියන එකත් ලේසි නෑ කැලේ නම් ටොප් එකට මැරෙන්න පුළුවන්. කැලේ මැරෙන්න ගියාම මොනවත් නෑ. ඉස්සිතාලේ මැරෙන්න ගියාම නීතිඥයෙක් ළඟ ඉන්නවන, දොස්තර කෙනෙක් ළඟ ඉන්නවන, කොරනල් කෙනෙක් ළඟ ඉන්නවන මහ විශාල වැඩ ගොඩක් තියෙනවා. සානන්ත මේ භාවනා කරදී යම් වෙලාවකට මේ මතයක් ඉදිරිපත් කරනවානේ කොමනක් හරි දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න නම් භාවනා කරන යෝගාවචරයේ මාක් සැප සම්පත් ඇඟට දීම අවහිරයක් වෙයි කියලා එහෙමනම් හිතන භාවනාව හොඳයි කියලා හිතනවා නම් හොඳට යනවා නම් ඒ වගේ අවස්ථාවලදී ස්ථානය මාරු කළා තවත් වෙන විදියක උච්චතර ශුන්‍යාකාරයකට යන සුදුසුද එහෙම නැත්නම් භාවනාව හොඳට යන තැනක සිටීමද යෝගී නෑතර භාවනාව කියන වචනේ අයින් කළ සතිය දාගත්තා නම් උතෙන්ද ඔය ප්‍රශ්නේ නිකම්ම උත්තර දෙන්න. සතිය වැඩෙනවා නම් සමුසෝනක වෙන්නත් තමයි මාලිගාවක වෙන්නත් තමයි නෑ සතියයි ඕනේ. සමාධිය ගත්තොත් ඔය ප්‍රශ්නේ නෑ. ਸਰවඥාන්තේ විස්තර කරලා තියෙන්නේ පුළුවන් තරම් සතිය වඩන්න. දැන් අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා වැඩේ හරියන්නේ නැතිකොට සරුවඥාන්තේ කැම ගන්න පටන් ගත්තා. කැම අරගෙන ඒක මධ්‍යම ප්‍රමාණයට හදාගත්තා. හදාගන්නකොට භාවනාව හරි ගියා. පස්සක මහණුන් තරහ වෙලා ගියා. තරහ වෙලා ගියේ මොකද? මෙයා රජපෞලේ මෙතෙක් කල් ඉකිරිය බොරුව මෙයාට කන්න නැතුව ඉන්න බෑ. මේ කනබොන මිනිසෙකුට අපි උපස්ථාන කරන්න ඕනේ නෑනේ. නමුත් ඊට පස්සේ තමයි මධ්‍යම ප්‍රතිපදාව මතුරු. ඒත් ඒ වගේ මේ මධ්‍යම ප්‍රතිපදාව මතුවෙන්නේ කොයි කෙනාගේ සැපද කොයි කෙනාගේ දුකද කියන එක ලෝකේ ස්ථිර දෙයක් නෙවෙයි. කෙනෙකුට සැපක් කෙනෙකුට දුකක් වෙනවා. ඒක නිසා අපි මේ දන්න සුඛෝපභෝගී වස්තු වලවත් නෙවෙයි තියෙන්නේ. මනස මනින මිම්මේ කොයි එකෙන් හරි සත්‍ය වැඩෙනවනම් ඒක සමහා බුදුචානන්සේ කියලා කියන්නේ වැඳලා හරි එතනගෙන වැඩේ කරගන්න. ඒ වෙනුවට මම අවල් දුෂ්කර ක්‍රියාව කළේ නෑ මට අහවල් දෙයක් හිතුවේ නෑ කියලා දුෂ්කර ක්‍රියා පිටිපස්ස යන එක නෙවෙයි. සත්‍යයේ අඛණ්ඩ වර්ධනය තමයි ඒක ඒ පුද්ගලයාටම විනිශ්චය කරන්න වෙන්නේ. ගුරුවරයාට හෝ රට්ටුන්න කරන්න බෑ. Taman තමයි දන්නේ ඒ නිසා තමයි තියෙන්නේ සති ධාරාව අඛණ්ඩව පවතිනවා නම් ඒක සඳහා අනුග්‍රහ කරනවා. ඔක්කොටම තෙරුවන් සරණයි.